ගුත්තද්වාරෝ හෝති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 14 ජනවාරි 3 වෙනිදා ඒ කියන්නේ අපේ භාවනා වැඩමුළුවේ 3 වෙනි දවසේ 3 වෙනි ධර්ම දේශනාව ඉතින් බොහෝ දෙනා දාන පරිදි අපි මේ ධර්ම දේශනාවේ මූලික මාතෘකාව වශයෙන් නැත්නම් මූලික තේමා වශයෙන් ඉදිරින් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච වටිනා සූත්‍රයක් වෙන ගණක මොග්ගල්ලාන සූත්‍රය. මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය තමයි සරුවචන් වහන්සේ විවිධ තැන්වල විවිධ දේශනා විලාස වලින් ඉදිරිපත් කරන ලද මේ ප්‍රතිපත්තිය අනුපූර්ව පිළිවෙලට ඉදිරිපත් කරන්නත් පුළුවන්ද කියලා මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අහපු ප්‍රශ්නෙට සරුවචනanse එහෙමත් පිළිවෙලට නිකන් පාඩමාලාවක් වාගේ අනුපූර්ව පිළිවෙලට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා ඒ උපාසක මහත්තයා විසින් ඉදිරිපත් කරන ලද වචන එහෙම නැත්නම් ඒ ක්‍රමයටම ඒ සරුවචනanseගේ ප්‍රතිපදා ඉදිරිපත් කරනවා ඒක ත්‍රිපිටකයේ කොතනක් වගේ දැක් ගන්න පුළුවන් අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියලා ඉතින් ඊට පස්සේ අපි ඒක සාසනයට ගත්තට පස්සේ දැන් අපි මෙහෙම කියමු. ඊගණක මොග්ගල්ලාන කියන මොග්ගල්ලාන කියන ඒ ගණකාධිකාරී තුමා ඒකට පෙන්වන්නේ මිගාරමාතු පාසාදේට පියවරෙන් පියවර පඩිපෙලෙන් පඩිපෙල සත්මහල් ප්‍රාසාදයට නගිනකොටත් ඒක පඩියක් දෙවෙනි පඩියට හේතුව වෙනවා ඊට පස්සේ ඒක ඉඳගෙන දෙවෙනි පඩියට යනවා ඊට පස්සේ ඵලයේ විච දෙවෙනි පඩිය ආයේ හේතුවක් වෙලා තුන්වෙනි පඩියට යනවා. මේ විදිහට මේ ගමනක් තියෙනවා. ඒ වගේම මේ බ්‍රාහ්මණයා ඒ බ්‍රාහ්මණ ආගමට එවන අපි කියන ත්‍රිවේදයට දක්ෂයි. යකන ත්‍රිවේදියත් ඒ වගේ තමයි. ටිකෙන් ටික ටිකෙන් ටික කටපාඩමින් ඊටාම ගැඹුරු තැනකට අරගෙන යනවා. ඒ වගේම යා මතක් කරනවා ඒගොල්ලෝ කරන මේ ගණකාධිකරණය අංක ගණිතය ඉගැන්වීමේදී 1 2 3 පිළිවෙලට යන්නේ කියලා. ඒ අනුව තමයි ਸਰවචනාංශේ අස්ව දමකෙක් අස්ත්‍රිය දමනය කරන කෙනෙක් කරන්නේත් එහෙමයි කියලා දැන් ਸਰවචනාංශේ පෙන්වනකොට ශාසනික වශයෙන් මේ අනුභව ශික්ෂාව ඒ කියන්නේ ඉගෙන ගන්න එක අනුභව කිරියාව ඒක තමයි ක්‍රියාපත් කරන එක අනුභව ප්‍රතිපදාව එනවා තමයි උසස් තත්ත්වයටපත් වෙන එක. ඒ ඒ කරපු ක්‍රියාව නිසා තමන් ආර්ය භූමියට ක්‍රමයෙන්පත් වෙන හැටි උසස් භූමියට ක්‍රමයෙන්පත් වෙන ප්‍රතිපදාව සීලයට සාපේක්ෂව සමාධියට සාපේක්ෂව ප්‍රඥාවට සාපේක්ෂව පෙන්වනට අයක තව විචිත්‍ර වෙලා පෙන්වනවා. ඉතින් අපි ඊයේ පෙරේදායි දවස් ගත්තේ ඒ වගේ අනුපොබ්බ ශික්ෂා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිපදා වශයෙන් දර්ශනයක් වශයෙන් පාඨමාලාවක් වශයෙන් සන්දර්භයක් වශයෙන් පෙන්වන දේ ඊගාවට ਸਰවචනාංශයේ පියවරෙන් පියවරට ප්‍රායෝගිකව පෙන්වනකොට ඉස්ලාම් පෙන්වන්නේ වික්කු සීලවා හෝති හෝහි කියලා ਸਰවචනාංශයේ යම් කිසි කෙනෙකුට මේ ශාසනය බඩක් ගන්න ඕනේ නම් පළවෙනිම අභියෝගයක් වශයෙන් දෙන්නේ පළවෙනි පාඨමාලා වශයෙන් දෙන්නේ මහාන සීලවන්තෙක් වේව කියන එක. මේ සීලවන්තෙක් කිරීමෙන් ඒ භික්ෂුව ඉහළ පාඨමාලාවල් වලට සුදුසුක් වෙන අතර ඒ භික්ෂුවගෙන් ආචාර ධර්මවලට සමාජීත වෙන <clears throat> බලපෑමෙන් අයින් වෙනවා. <clears throat> අයින් වෙනවා කියලා කියන්නේ ගොඩක් ඒ ඝර්ෂණය අඩු වෙලා යනවා. ඒක නිසා ඒ සීලේදි කෙරෙන්නේ ආචාර ධර්ම පද්ධතියක් වෙන විදිහකට කියනවා නම් කයෙන් වචනයෙන් වෙන අකුසල කර්ම කායින් වචනෙන් සිදෙන කාය දුස්චරිත වචී දුස්චරිත වලින් වැළකීම. ඉතින් මේ කාය දුස්චරිත වචී දුස්චරිත වලින් වැළවෙච්ච කෙනාට තමන්න තමන් දෙස් දෙන්නේ නැති නිසා හිත පිපිලිසර භාව අංගීවිත භාව නැති නිසා එයාට ඉදිරියට තියෙන සියුම් වැඩවලට කාය මනස දෙකේ එකලසක් වෙනවා. යම් හේකින් පරිසරයේ ආචාර ධර්ම පද්ධතිය හඳුනා ගන්න නැතුව අවිචාරවත් විදියට ඕලමල විදියට හැසිරෙන කෙනාට අන්දාලියෙක් කැළිය විදිනකොට ඉතින් සින ගහේ හැප්පෙනා වගේ හැම තැනකදීම පියවරක් යන ඉස්සර වෙලා බයක් එනවා. මම මේ කරන ගිල මම පටලවා ගන්නේද? මොකද ආචාර දන්නව දන්නේ නැහැ. ඉතින් යාට ඉතිරි සියුම් වැඩ කර ගන්න අමාරුයි. ඒ නැත්නම් පර අනුවාද බය වෙනවා. අනික් ඇත්තෝ ඒ භික්ෂුවකට තරම් නොවන වැඩ කරනවා නම් ඒත් අතර ඒ අප්‍රසාදේ පළ වෙනවා. ඒකෙමුත් මානසික අසහනයටපත් වෙනවා. එතකොට අර ඉදිරි කටයුතු වලට බාධා වෙනවා. එහෙම නැත්නම් හිරේ විලංගුවේ ළඟින්ද වෙනවා. නීති පද්ධතියට යඩ වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා දැනට නීති පද්ධතියට අහුවෙන්නේ නැති වුණාට කවදා කොහොම වෙයිද දන්නේ නැති නිසා <clears throat> හැම ඒ නීතිය ක්‍රියාත්මක කරන කට්ටියට අල්ලස් දීගෙන යාලු කරගෙන ඉඳ සිද්ධ වෙනවා. Tamange ඉනේ නැත්නම් කාය වචන දෙකේ හික්මීමේ අඩුපාඩුකම් තියෙනවා. ඒක නැත්නම් අවසානයේ මම මෙච්චර වටන වැඩකට ඇවිල්ලා අපාගාමි වෙන්න වෙයි කියලා ඒ හතර බයෙන් දුර වෙන්නේ නැතුව ඉදිරි සියුම් වැඩ කරගන්න අමාරුයි. ඉතින් මේ කටයුත්ත ශාසනික වශයෙන් සඳහන් කරන්නේ වීතික්‍රමන වීතික්‍රම භූමි කියලා කෙලේශයක් අපි ඒ නීතිය පැත්තේ බලන උල්ලංඝනය කියන වචනේ පාවිච්චි කරනවා. සමාජ නීති උල්ලංඝනය කිරීමක් ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් ඒක ඒ කරන කරන ප්‍රමාණය හැටියට අසහනයක් ඇති කරනවා ඒක නිසා ඉදිරි සියුම් වැඩ කටයුතු වලට යන කෙනා මේ උල්ලංඝනය නොවන මට්ටමට යන්න නම් සමාජ නීති පද්ධති ආචාර ධර්ම ඉගෙන ගන්න ඕනේ එහෙම නැත්නම් වීතික්‍රමණය නොවෙන්න නම් ඒ වීතික්‍රමණ සීමාව දැනගන්න සීමා මරියාදාවල් දැනගෙන තමයි ආරක්ෂක භූමිය හැසිරෙන්න ඕනේ හැසිරෙනකොට යාට අර අත්තානුවාද බය පරානුවාද බය දන්න බය, දුක් ගැටි බය කියලා සඳහන් කර තියෙන බය නැතිවීම මිනිස්සෙක් වෙන්න තිරිසන් තත්ත්වේ ඉඳලා මිනිස්සෙක් වෙන්න අත්‍යවශ්‍ය කාරණාවක්. එහෙම නැත්නම් තිරිසන් සහ මිනිසයන් අතර මේ බයෙන් පෙළෙන එක බොහෝම සමානයි. මිනිස්සුෙකුට ඒ උසස් තත්ත්වයටපත් වෙනවයි කියලා කියන්නේ ශිෂ්ට වෙනවයි කියලා කියන්නේ ශීලාචාර වෙනවයි කියලා කියන්නේ සීතල වෙනවයි කියලා කියන්නේ හික්මනවයි කියලා කියන්නේ එයාට ඊට පස්සේ යන නිතර පවතින බයෙන් නිදහස් වීම අපිට කරුණාන් අසහනයට තියෙන බේත කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ඒ Tamanth ඉදිරිපත් වෙච්ච පුරුෂ ධම්ම සාර්ථි ගුණයට නැත්නම් දමණය කළ හැකි පුරුෂයෙක් ඉදිරිපත් වෙච්චාම ඉස්සල්ලාම දෙන අභියෝගය තමයි. සීල සංවර සීලවා හෝයි ඊට පස්සේ ඒක ඉතින් ඒක විස්තර කරනවා අපි පහුගිය දවස්වල කිව්ව විදිහට පාතිමුක්ඛ සංවර සංගතේ අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවිනෝ ආචාර ගෝචර සම්පන්නෝ සමාදාය සික්කස්සු සික්ඛාපදේසු තමයි දීලා තියෙන නීති පද්ධති කියවගන්න. හොඳට දැනගන්න කියන මෙහෙමයි සාමනීර සාමනීරින මෙහෙමයි සික්ඛානාන මෙහෙමයි බිකු බිකුනි නම් මෙහෙමයි කියලා ඒ නීති පද්ධති දන්නවා තමයි හරියට ගෝචර භූමිය හැසිරෙන කෙනෙක් පාටපත් වෙනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ තම මෙතෙන්දක් මෙතෙක් ගොඩ ගහන අපේ ගුණ චරිතය ඉදිරියටත් ගෙනියන්න නම් මෙතෙක් කරපු සිල්පද වලට වැඩිය සියුම් පද සියුම් වශයෙන් මේවා බලන්න ඕනේ. එහි යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න අර ගත්ත ගුණ චරිතය තරම් වෙන මට්ටමට ගෙනියනකොට සිල්පද කඩන ඇත්තන්ට ලොකු ගෞරවයක් ඇති වෙනවා. මොකද අනිත් උල දන්නවා තම තමන් ගත කරන ජීවිතවල මම නිතර සිල්පද කරනවා. එතකොට යම් කෙනෙක් එහෙම කඩන්නේ නැතුව අනුකුඩා ශික්ෂාපද දැනගෙන යනකොටට ඉබේම මේ සමාජයෙන් එන තියෙන අනවශ්‍ය බාධක ඒ ඝර්ෂණ පීඩන දැවිලි දැවිලි අඩු වෙනවා ඒ නිසා උල්ලංඝනය නොවීමට කටයුතු කිරීමේදී ඒ කෙනාට හම්බ වෙන ඒ තේදවන්තකම රට්ටු හිතන්නේ දෙයයන් ආශි දීප එකක් කියලා. රට්ටු හිතන්නේ මැජික් එකක් කියලා. ඒක අපිට බෑ. ඒ ඒගොල්ලෝ ඒකටම ආපු කට්ටිය නම් සරුවචනාංශ මතක් කරගෙන ඕනම දුර්දාන්තයකට ඕනම ශිල්පද අඩුපාඩු කරන කෙනෙකුට මේ ටික දන්නවනේ එයා දන්නවා එතන ඉඳලා දී ඇති තැනින් දී ඇති ශිල්ප ශිල්පදේ ඊට තත්ත්වකටපත් වෙන්න පුළුවන්. ඒකපත් වෙන පස්සේ Tamandම තේරෙනවා මේ හිටපු තැන මෙහෙමයි. දැන් මේ සරුවචනාංශගේ අනුපුබ්බ ශික්ෂාව නිසා අනුභව කිරියාව කියා ගන්න. Taman ඒකට යෙදিলা ගත කිරීම නිසා ප්‍රතිපත්ති වශයෙන් Taman එන්නේ එන්නේ එන්නේ දියුණුවකට අභිවෘද්ධියකට ආර්යත්වයකට ශික්ෂා පරිපූර්ණත්වයකටපත් වෙනවා මේක හොඳටම ඇති කෙනෙකුට මේ ධර්මයේ තියෙන සජීවීකම තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ නිවන් දකින්න ඕනේ නැහැ. මොකද එතන එතන එතන එතන මේක අනුකූප ගතිය තියෙනවා. ශික්ෂාපදයේ ගතිය තියෙනවා, කිරියා ගතිය තියෙනවා, ප්‍රතිපදා ගතිය තියෙනවා. ඉතින් මේ ටික තියෙනවා නම් සමාජය හරීම සාන්තයි. මේ ටික තියෙනවා නම් සමාජය හරීම ප්‍රියමනාප තනක් වෙනවා. ඉතින් මේ ටිකවත් නැහැ. ඉතින් අපි දන්නවා අපි ගත කරලා තියෙන මේ කාලය ඇතුළත කී දෙනෙක් කී ආකාරයට අවස්ථාවාදී වෙන්න හදනවද තමයි ළඟ සිල්පද නැතුව ඒ සමාජ තත්ත්ව අපේක්ෂා කරනවා. සිල්පද නැතුව පෙනී හිටින්න හදනවා. ඒක මේ සාසනික වශයෙන් නම් හරිම භයානක තත්ත්වයක්. ඒ නිසා ඒ එහෙම කෙනාට සාසනික කියන්නේ මහවරයියේ. භාවරයි කියලා සඳහන් කරනවා. ඒ නිසා හැම කෙනෙක්ම තම තමන්ට ගැළපෙන ප්‍රමාණයට ශිල්පද රැක්කොත් ඒක ප්‍රතිපත්තිය වශයෙන් බලනකොට බොහොම පුංචි පියවරක්. මොකද ඊට පස්සේ වැඩ ගොඩාක් තියෙනවා. නමුත් අපිට ඒක අභියෝගයක් වෙනවා අපි අද ගත කරන සමාජයේ තියෙන මේ <clears throat> පිළිච්ච තත්ත්වේ නිසා ඒකේ හරි ඒකාකාරීකමක් කියන්නේ. ගාක් කළාට අපි ඒකෙදි හෙට්ටු කරන්න බලනවා. හෙට්ටු කරන්න ගියොත් එතන ඉන්න පිට නෙවෙයි වගේ වෙන්න ඕනේ. Taman වගේ වෙන්න ඕනේ. යම රජු රොයිසරා. ඇයි මේවා හේතු කරේ කියන එක. ඉතින් ඒ නිසා එන්නෙන් අපි ඒකට කියන්නේ ප්‍රතිතද කර ගැනීම කරන්න ඕන. ඉතින් ඒකට ඇත්තටම පතිරූපදේශ වාසිය උඟක් ලේසි. ඒ සර්වචනසේ දේශනා කරපු මේ පතිරූපදේශවල ඒක ලේසි කරන්න. අනිත් තැන් වලට ගියාම ඇත්තටම සෑහෙන කැපකිරීම කරලා තමයි ඒ සීලය අරසා කරගන්න වෙන්නේ. නමුත් අරසා කරන කෙනාට එන මේ ආත්ම ශක්තිය ඒක මොනම දෙකින්වත් ගන්න බෑ. ඒක මම මතක් කරේ ඊයේ ඒක අපේ දුවදරුවන්ට පෙන්වලා දෙන්න ඕනේ. ගෝලබාලින්ට පෙන්වලා දෙන්න ඕනේ. හැම කෙනාටම මතක් කරලා දෙන්න ඕනේ. ඒක කාටවත් කවුරුත් විසින් දෙන එකක් නෙවෙයි. පාර කියන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් කරගන්න කියන්නේ. ඉතින් ඒ සීලයෙන් ඒ හික්මීම එහෙම නැත්නම් ඒ ආචාර ධර්ම පිළිබඳ සංවේදී භාවය ඇති කරගන්න එක තමයි ශිෂ්ටාචාරය කියන වචන දෙන්න තියෙන හොඳම අර්ථකථනය. යම් කිසි කෙනෙක්ගේ ඒක පිළිබඳ හැකියාව නැත්නම් එයා මොන තරම් සමාජ මට්ටමක හිටියත් ශිෂ්ට බවක්, හික්මිච්ච බවක්, සීතල බවක් නැත්නම් ඒ පුද්ගලයා දන්නවා මට මේ නම්බුනාම මේ කීර්තිනාම ගැලපෙන්නේ නැහැ නමුත් යම් කිසි කෙනෙක් සීලයක පිළිපදලා ඉන්නවා නම් තමයි මොනම කීර්තිනාමයක් නැති වුණත් ඕනේ සංඝ සභාවට ඕනේ පඬිත සභාවට ඕනේ දේව සභාවට ඕනේ භක්ත සභාවට ඕනේ තැනකට විසරදෝ පෙළඹෙනවා ඉතින් ඒ නිසා තමන් කෙරේ අනුකම්පා කරනවා නම් එහෙම නැත්නම් අත්ත කුසලයේ අත්ත සිද්ධිය බලනවා නම් මේ ගැන නිතරම සැලකිලිමත් වෙන්න ඕන මම එතනින් අතර කරනවා අපි ඊයේ පෙරේදා කරපු දෙකේ සමාලෝචනය යතෝකෝ බික්කවේ යතෝකෝ බ්‍රාහ්මණ බික්කු සීලවා හොත් යම් වෙලාවක බ්‍රාහ්මණය මේ කනක මොග්ගල්ලාන බමුණට කතා කරන්නේ යා සීලයි සීලවන්තයි කියලා දන්නවනම් මෙතන කියන්නේ සීලයෙන් අංග සම්පූර්ණ ප්‍රතිපත්තිවත් අංග සම්පූර්ණත්වයටපත් වීම නෙවෙයි කරන්න බෑ මේ ලෝකේ. කවමදාකවත් මේ ලෝකේ සීලවන්තව ජීවත් වෙන්න බෑ. අපිට තියෙන තිබුණට වැඩිය දිනු වෙන එක විතරයි. සීලවන්ත වෙන වෙන්න නම් ඒ සාහිතික ලබන්න සෝවාන් වෙන්න ඕන. ඊට පස්සේ තමයි එයාට මේ තමන් කරපු ශික්ෂාව නිසා සීලයක් රැකගෙන විශ්වාසයෙන් ගත කරන්න පුළුවන්. ඉතින් අනිත් හැම කෙනාටම අනිත් අනිත් හැම කෙනාම අනුකම්පා කරන්න ඕනේ. මේ අනුකම්පාවදී සරුවච්චන් වහන්සේ කරන්නේ යම් කිසි කෙනෙක් ඒ විදිහට සීලය පිළිබඳව ආචාර ධර්ම පිළිබඳව සංවේදී බවක් දක්වලා එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පරිතද කර ගන්න ගතියක්. එහෙම නැත්නම් අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ කියන විදිහට අනුකුඩා ශික්ෂාපද පිළිබඳව උනන්දු වෙන ගතියක් තියෙනවනම් තමේනම් තථාගතෝ උත්තරින් විනේති. එතකොට ඒ පුද්ගලයාව සර්වචන් වහන්සේ ඊට ඉහළ පන්තියට නැත්තම් උසස් අභියෝගයකට ඊගාව පාඩම් පද්ධතිය යොමු කරනවා. මේක තමයි මේ සූත්‍රයේ විකාශය වෙන ක්‍රමය. එකක් අල්ලලා එක තහවුරු කරලා දීලා ඒක හරිනම් අඩු ගාණයකට සංවේදී නම් ඒක සරුවචන් ආචාර්ය පේනවනම් මෙයා අවංකව ඒදිහාවට යෙදී සදී පැහැදී කටයුතු කරනවායි කියලා උත්තරින් විනේතීට ඉහළකට යනවා. එහෙම නැතුව මේ පළවෙනි එක තහවුරු කරන්නේ නැතුව ඊගාමට්ටමට යනවා කියලා කියන්නේ තල්ල කඩා ගන්න වැඩක්. ඒක නිසා සරුවචන් වහන්සේට හොඳටම තේරෙනවා මේ කටයුතු කරන එක නා හදවතින්ම දෝතින්ම ඒ වැඩේ කරනවා කියන්නේ. එහෙම නැත්නම් අපිට තියෙන්නේ තමන් තමන් ගැන කල්පනා කර ගන්න ඕනේ මම මේ ඉදිරි ඉදිරියට යන්න හැදුවට මුල පාදම තට්ටු කොටන කෙලි ගහන්න ගියාට ෆවුන්ඩේෂන් එක එහෙම නැත්නම් පදනම හොඳට තියනවාද කියලා. ඒ පදනම කියන එක අපිට බෝධිලයට සින්න වෙන එකක් නෙවෙයි. ඒ ඒ සිද්ධියේදී අපි නැවත නැවත අලුත් කරගන්නවා. හැම වෙලාවෙදීම තමන්ගේ සීලය අපිට කවදාකවත් කවුරු සාධකයක් දෙන්න බෑ. දෙන්නත් හොඳ නැහැ. සාරවදා සිල්ලන්තයි කියලා දෙන්න බෑ. ඒකට මම hina වෙන්න එකක් කියන්නම්. hinaවකුත් නැහැ ඒකේ. සීරියස්. මේ ළඟදී මට මතකයි අපි ওই නිසන්වනේ අති කරපු හදාපු අශෝක විරත්න මහත්තයා ජාතික වීරලයිස්තුවට ඇතුල් කරන්නයි කියලා ජර්මන් ධර්මදූත සංගමයෙන් ඉල්ලීමක් කළා තියෙනවා ඊට පස්සේ ජර්මන් ධර්මදූත සංගමයට රජයෙන් ලියුමක් වෙලා තියෙනවා යම් කිසි කෙනෙක් ජාතික වීරයෙක් වඩපත් වෙන්න ඕන නම් මේ වෙනකොට මැරලා තියෙන්න ඕනේ. මොකද ඉන්නකොට දෙන්න බෑ දීපු ගාම උහිල්ල කඩාගත්තොත් එimhe දීපු මිනිහක් ඉවරයි. මරුණාට පස්සේ නම් ෂුවර් නේ. ඉන්නේ සෙල්ලම් නෙවෙයි. කාට හරි චරිත සාධිකක් දුන්නයි කියන්නේ ඔය. අම්මෝ හරීම සිල්වන්තයි. හෙට වෙනකොට අනාගත්තොත්. දීපමනුස්සත් ඉවරයි. ඒ නිසා ජාතික වීරයෙක් පාඩපත් කරනම් පළවෙනි සුදුසුකම ඌ මේ වෙනකොට මැරිලා තියෙනවා. මේක අශෝක වීරරත්න තිබුණා. තානව ජාතික වීරකම දුන්නේ නැහැ. ලංකාවේ නිවන් දකින්න මැරිලා තියෙනවා. මැරුණට පස්සේ තමයි නිවන් සැප ලැබෙවා කියලා කෝඩ් ගන්න. ඒ බුරුම ආමඳුරු hina වෙනවා. ලංකාවේ නිවන කංකුම් වගේ එක සුසුසුකමයි තියෙන්න ඕනේ මැරෙන්න ඕනේ. මැරිච්ච ගමන් ඔක්කොම එකතු වෙලා නිවන් සප ලැබේවා කියලා. ඒ නිසා කාට හරි නිකමට කිව්වොත් අනේ ඔබතුමා නිවන් සප ලැබේවා කියලා මැරියන් කියන එක තමයි කියන්නේ. ඒ වගේ තියෙනවා මේ එක එක මට්ටමේ මට්ටමට යනකොට දෙන කෙනත් අරසා වෙන්න ඕන ගන්න කෙනත් අරසා වෙනවා. නම්බු දීම නම්බු ගන්නවා කියන එක සෙල්ලමක් නෙවෙයි. සමාජ වර්ගීයමක් නෙවෙයි. ආන්නේ විදිහට සර්වචනාංශයේ සීලයක පිළිපදියා කියලා දැනගත්තාට පස්සේ උත්තරින් විනේති. ඊට ඉහළ මට්ටමක කරනකොට ඒ තුම්බික්කු ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ හෝති. සිල්වන්ත කෙනාට දෙන අභියෝගය දෙන දෙවනි පාඩම් පන්තිය තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති කියන එක. ඒක යන්න ඉස්සෙල්ලා මම කැමතියි මෙන්න මේ කාරණාව ඉදිරිපත් කරන්න මේක පිළිබඳව ඇයි අපි මෙච්චර සැලකිල්ලෙන් බලන්න ඕන කියලා. ආසියා කරේම නැත්තම් පෙරදිගත් අපරදිගත් හැම උගතෙක්ම කල්පනාකාරීකම දැනගෙන හිටියා අපේ ඉඳුරන් අපිට අපිව නම ගන්නවා කියන. අපේ ඉඳුරන් කවදාකවත් සත්‍ය අපිට පෙන්වන්නේ නැහැ. ඒක දන්නේ නැති ඔක්කොම ලගේ සම්පූර්ණ දැනුම පිළිලා තින්නේ ඉන්ද්‍රිය බද්ධ ඥානෙයි. අපිට පේන දේෙන් අපිට ඇහෙන දේෙන් අපිට ගන්ධ රස පහසට අහු වෙන දේ තමයි අපි ඥානය කියන්නේ. හැබැයි ඉහළ කුසాగර බුද්ධිමත් හැම කෙනෙම දැනගත්තා තියෙන දේ පේන්නෙත් නැහැ, පේන දේ ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ ඇහැට පෙන්නන දේ මත යම් අපි දැනුමක් කරන් සිරණ එක කවදා හරි අභියෝගයට ලක් කරනවා. අපි ඇහෙන දේ මත සුතේ ඥානයක් ලැබුවා නම් පටන් ගන්න හොඳයි. නමුත් ඒක තාවුරු කරලා බලනකොට ඇහිච්ච දේ වෙලා නැහැ. ඒකම යමක් ගඳක් වින්දානම් රසයක් වින්දානම් පහසක් වින්දානම් ඒ ඉඳුරන් අපිව පුදුම විදිහට මේ නොමග යවන බව ඒ බටහිර මේ දර්ශනයට මුල් වෙච්ච රහණ දෙකාට් හොඳටම ප්‍රකාශ කරා මේ ඉඳුරන් කවදාහකවත් ඒ ඉඳුරන් අයිතිකාරයාට ඇත්ත පෙන්වන්නේ නැහැ කියලා. ඒතකොට සරුවච්චන් වහන්සේ නෙවෙයි මේ ආසියා කරේ ඉස්සල්ලා මේ අදහස ඇති කෙරුවේ. හැබැයි සර්වචන් වහන්සේට කොහොම හරි ඒක ඒ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඔය අපි මේ ගණකමොග්ගල්ලාන සූත්‍රය ගත්ත මජ්ක්‍ධිම නිකාය අන්තිම සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා එකක් සඳහන් වෙන. ඒකදී පැහැදිලිව පේනවා මේ දෙබසෙදී බෞද්ධ ශ්‍රාවකෙක් නොවන ඒ උත්තර මානවකයා එයාගේ පාරසලිය කියන එයාගේ ගුරුනාචින් අහලා තියෙනවා මේ ඉන්ද්‍රයන්ගෙන් ගන්න දැනුම හරියටම වනස් වනස් වනසන සුළුයි. ඒ මිනිස්යාම විනාශ කරන සුළුයි. නිසා ඉන්ද්‍රයන් দমনය කරන එක නා යම් ප්‍රමාණයකට සත්‍ය දන්නවා කියන්නේ. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. නමුත් මං මේ පැත්තෙන් ත්‍රිපිටකයේදී ආ බලනකොට බටහිර ලෝකයේදී ආ මොකද්ද කෙරුවේ? බටහිර ලෝකයේ ඇස්පේන එහෙම් පේන එක සුවස් නැහැ. කනින් ඇහෙන එක සුවර් නැති නිසා වෙනුවට ඒගොල්ලෝ කැමරාව හදාගත්තා. දැන් අපි කැමරාව විශ්වාස කරනවා එහෙන් පේන දෙයකට වැඩිය. අපි උසාවියකට ගිහිල්ලා කිව්වොත් මම අසවල් දෙය ආවල් දෙයක් මරනවා දැක්කා. උසාවිය සැක කරනවා. ෆොටෝ එකක් පෙන්නුවා. ආයේ නම් ඇහෙන් දැක්කට වැඩිය විශ්වාසයි. ඒ වගේම අහවල් දෙය අහවල් දෙනා කියනවා මං අහගෙන හිටියයි කියලා අපි දෙන කට උත්තරයට වැඩිය. මේ රෙකෝඩ් කරන කියලා කිව්වොත් එහෙම අද මුළු ලෝකෙම පිළිගන්නවා. ඒ නිසා යන්ත්‍රෝට අපි බායාදු වෙලා තියෙන ගතිය අද යන්ත්‍ර වලට මුල් තැන දීලා තියෙන gati අතින් බහකට මිනිස්සයා මානව යන්ත්‍රයේ දැති රෝධක දැත්තක් විතරයි කියලා එරික් ෆ්‍රොම් කියලා තියෙනවා. අපිම හදාගත්ත යන්ත්‍රයේ දැන් දුවන වේගෙට අපිට මොකක්වත් නැතර කරන්න බෑ. අපිට තියෙන්නේ උදේ සඳුදා උදේ ඉඳලා සිකුරාදා හැන්ද වෙනකන් හැදපන් වෛරෝ බරපාදී. පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන් බලන්න අපේ කාලසටහන. වෙනස් කරන්න ගියොත් දත් කඩලා යනවා. මේ මානව යන්ත්‍රයට කඹරන බැලයක් වඩපත් වෙලා දෙන මනුස්සය. මොකද බටහිර සාක්ෂණයයි. මේක පටන් ගත්තේ හරිය හොඳ නිරීක්ෂණයකින්. මේ ඇහැට පේන දේ විශ්වාස නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනට කැමරා හදාගත්තා ෂුවර්. දැන් ඔන්න වැඩේ හරි කිව්වා. නමුත් කැමරා ෆික්ස් දාලා දැන් ගෑණි මිනිහා කරලා පෙන්නනවා. ඒක ඕගොල්ලෝ දන්න හොඳටම. ඊට පස්සේ දන්නේ කැමරා ට්‍රික් එකක්ද මේක කැමරාවද ඇහැ පිළිගන්නද කියලා. මෙන්න මෙවැනි સંદર્ભයක් තුළ කොහොමද සරුවච්චන් වහන්සේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලබන මේ ඉන්ද්‍රිය ගෝචර ඥානය හරහා ප්‍රත්‍යක්ෂකට යන්නේ. ඒකට මම කියන්නම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරේ ඉන්නේ ඉස්සෙල්ලා මේ ගැටලුවට උත්තර හොයපු කට්ටිය අවංකවපු අවංකව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර කට්ටිය මොකද කරලා තියෙන්නේ කියලා. සර්වචනංශේ විවේක වෙන්න වෙලාවක එදින උත්තරමානවකයා ඒ කියන්නේ සර්වචනංශේ ගෝලෙක් නෙවෙයි නමුත් සර්වචනංශේ කීර්ති නාමයට ඇවිල්ලා වඳිනවා වඳිනකොට සර්වචනංශේ දන්නවා මෙයා පාරසදී කියන බොහොම ප්‍රසිද්ධ බමුණු කුලයක නැත්නම් ගුරු කුලයක ගෝලෙක් කියලා ඒ සර්වචනංශානෝ ඔබතුමන්ලගේ ගන්‍යම් ක්‍රමයේ ඉන්ද්‍රිය භාවනාවක් පාරසදී භාවනා භාක්මනයා අබතුවා ගුරුතුමා දව ගන්නලා තියෙනවා. ඉතින් අර කියන එහෙමයි සඳ අපේ හික්මීමේ එහෙම නැත්නම් අපේ ප්‍රතිපදාවේ ඉන්ද්‍රිය භාවනාව බොහොම වැදගත් එකක්. මම සරච්චන කියන මම ආසයි දැනගන්න. කරුණා කළා මට කියන්න ඔබේ ගුරුතුමා ඔබට ඉන්ද්‍රිය භාවනාව කොහොමද උගන්වන්නේ කියලා. ඒකට කියනවා ඇහෙන් රූප බලන්න එපයි කියලා අපේ ගුරුවරයා අපට කියනවා. කනෙන් ශබ්ද අහන්න එපයි කියලා කියනවා. අපිට ගඳ රස බලන්න ගඳ බලන්න එපා රස බලන්න එපා පහස ලබන්න එපයි කියලා. එතකොට සරුවචන් වහන්සේ උපහාසයට hina වෙලා කියන වෙනව ಜಾති අන්දයෝ භාවිත ඉන්ද්‍රියක් ඇති කෙනෙක් වෙන්න එපා එන රහත්ලා තියෙන බෑ. උප්පත්තියම අන්දයා කදාකත් රූප බලන්නේ නැහැ. එහෙනම් යාගේ ඒ ඉන්ද්‍රයන් සම්පූර්ණ නිවන් දැකලා තියෙන බෑ. ජාතියෙම කන ඇහින්නේ නැති එක. නිවන් දැකලා තියෙන එපායි කියනකොට උත්තරමාන කවුලුව පාත් කරගෙන එයාට තේරෙනවා මේ ජීවිත පරිත්‍යාගයෙන් මේ කරන වැඩේ තිබුණට පොඩි පරහක් තියෙනවා නොබල ඉන්න එක නෙවෙයි රූප බලන එකෙන් නොමග යනවා කියන එක බුදුහමරුත් පිළිගන්නවා පාරහටි බ්‍රාහ්මණයත් පිළිගන්නවා උත්තරමානකත් පිළිගන්නවා අපි දවසකට සංවරයකින් තොරව රූප බැලීම හරහා එකතු කරන අකුසල් ප්‍රදේශේ බුසලෙන් මැනලා ඉවර කරන්න බෑ මේ අද තියෙන නව තාක්ෂණය පොඩි උන් උදේ ඉඳලා හැන්ද යනකම් ටෙලිවිෂන් බලනවා. උදේ ඉඳලා හැන්ද යනකම් කම්පියුටර් ගේම්ස් ගන්නවා. ඒ සෙල්ලමකදී ගෙදෙට්ටම ඇවිල්ලා තියෙන මේ මායා නලය හරහා එකතු කරගන්න කෙලෙස් ප්‍රමාණය මෙතෙකයි කියන්න බෑ. ඒ වගේම මේ නොමිලේ ලාභයට ගන්න තියෙන මේ ශ්‍රව්‍ය උපකරණ නිසා අපි දවසකට රැස් කරන අකුසල මෙතකයි කියන්නේ. මේ නිසා මේ පාරසරිය බ්‍රාහ්මණයත් ඒක දැනගෙන හිටියා. උත්තර භාගක ජීවිත පරිත්‍යාගයෙන් ඒක රැක්කා. එයා කිව්වේ මොකද්ද? රූප බලන්න එපා. මේ මේ පාරසරිය බ්‍රාහ්මණයේ උපදේශනිට දැන් උත්තර භාගක ඒක කරනවා. එයා නිතරම බිම් බලාගෙන ඉන්නවා. දැන් ශබ්ද අහන්න එපා. එයා නිතරම ස්වභාවික ශබ්ද තියෙන තැනක ඉන්නවා මිසක මනුස්ස වාසයට යන්නේ නැහැ. ගන්ධ රස පහසට යන උගාක්ම අත්කලමත අනියෝගයට හිර කරගෙන ඉන්නේ. නමුත් සර්වචනාංශය උඩ කියන්නේ මොකද්ද? එවනම් ಜಾති අන්ධයා භාවිතින්ද්‍රිය ඇති කෙනෙක් වෙන්න ඕනේ. ಜಾති බදිරයා කන් ඇහෙන්නේ නැති එකන භාවිතින්ද්‍රියක් ඇති කියනකොට උත්තරමානක ඔලුව පාක් කරගන්නවා. නමුත් අපි මේක සම්බන්ධ කරුවොත් බුදුහාමුදුරනක පාවිච්චි කරනවා. අපි පරියන්කයට ගියාට පස්සේ ඇස් දෙක වහගන්නේ ඇයි? ඒක බුදුරජාණන්ගේ උපක්‍රමයක්. පටියන්කිට ගියාට පස්සේ මේ හොඳට තියෙන ඇත්ත එක වහ ගන්නවා අපි. මොකද ඒ වෙලාව රූප පේන්න පටන් අරගත්තොත් අපිට අරමුණකට හිත දාගන්න බැරි වෙනවා. ඒකම අපි හත නැති තැනකට යනවා. මේ පිටිස ඇත්තටම කතා කරන වැඩි. ඒ නිසා ආධුනිකයෙක් චෝදනා කෙරුවොත් සංවිධායක වග බලා ගන්නවා. එහෙම ඒ ආවට ගියාට කතා කර කර ඒ අරමුණකට හිතියුම කරන්න බෑ මොකද සද්දේ අරමුණ ගත්ත ආස්වාද ප්‍රසවාසයේ බොහොම උදාසීන අරමුණක් එක දිගේ සද්ද සිත් ගන්නා සුළුයි. ඒ නිසා එක්ක සද්දල හොඳට හෝ නරකට හිත අදිනවා. ඒ වගේම කියන පරිසරයේ ගඳ සුවඳ තියෙන්නේ නැති පරිසරයකට යන්න. කතාවක් සහ ආහාර නොගන්න වෙලාවක් අරගන්න. ඒ වගේම කය චේතනා විරහිතව පවත්වන්න පුළුවන් ඉරියව්වකට මේ ඔක්කොගෙම කරන්න හදන්නේ අර ආරසරිය බ්‍රාහ්මණය කියපු ටිකම තමයි. උත්තර බාහනකල් කියපු ටිකමයි. සූප නොබල හිටපාන. සද්ද නා හිටපාන. ගඳ නොබල විඳින්න නැතුව හිටපාන. රස විඳින්න නැතුව හිටපාන. කය ඕල්ලන්න නැතුව හිටපාන. හිතටත් සීලෙන් හීරියර සීලෙන් අපි කය වචන දෙක දැන් කීකල් කරලා තියෙන්නේ. හිතටත් සීලයක පිටලා හිත අලුත් කරගනි. සීලතුන් පිළිසක් අතට ඵලයක්. භාවනා ශාලාවට ඵලයක්. ඒකට හිත තියෙනවනේ අලුත් වෙන ගතියක්. අලුත් උනාට පස්සේ දැන් මේක දිහා බලාගෙන ඉන්න තමයි මේ පරියන්ක භාවනාවට කරන්නේ. ඒකයි ඒ පරියන්ක භාවනාවේදී අපි ගන්න සකස් කරගන්න తాවකාලික தත්වයයි. අර පාරසරි බ්‍රාහ්මණය කියන එක ඇත්තයි. නමුත් ඒක බුදුජානනාංශය ඇති කරන්නේ අපිට පරියන්කේදී අරඤ්‍යගතව වා රුක්ක මූලගතව වා ශුන්‍යාගාරගතව වා නිහිරති බල්ලංකම් පණිදාය පරිමුඛං උපට්ඨපෙත්තා කියන මේකෙන් කියන්නේ ඒ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන ඒවට කියන්නේ අරමුණු කියලා. නැත්නම් ඉඳුරන්ට අරමුණෙන් ආපදාගත වෙන හැම අරමුණක්ම කෙලෙස් උපදිනවා. ඒක නිසා පරියන්කකට ගියාට පස්සේ යම් කිසි කෙනෙක් අද්දක වහගෙන මේ ඉඳගෙන හිටියත් මොනම භාවනාවක් හරියගෙන නැහැ. එයා තින් කිසිම කායික දුස්චර්චය සිද්ධ වෙන්නේ නැහැ. වචී දුස්චර්චය සිද්ධ වෙන්නේ නැහැ. මේ අද්දක වහගෙන ඉඳීම නිසා සිද්ධ වෙන සින විශාල අකුසල රාශියක් නොවන නිසායි හිත නින්දට වැටෙන හිත හරිම කම්මැලි. හිත අවදි වෙන්න නම් කෙලස් තියෙනවා. හිත අවදි වෙන්න නම් කෙලස් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අර නිකන් ඉරගිලකට දැම්මා වගේ. කුරුල්ලෙක් අල්ලලා කූඩුවකට දැම්මා වගේ. හරකෙක් කරගෙන නාශනන දැම්මා වගේ. කුර ගැහුවා වගේ, විලංගු ගැහුවා වගේ මේ කෙලස් නැති වෙච්චා. ඒක බුදුරජාණන් කියන්නේ මේක අනුභව ශික්ෂාවක අනුභව කිරියාවකින් අනුභව ප්‍රතිපදාවෙන් කරලා බලන්න. හැබැයි කවදාකවත් කාටවත් කරපන් කියන්නම යන්න එපා. එහෙම කියන්න කාටවත් අයිතිවාසිකම නැහැ. මම තමන්ට තමන් සමාධිය සමාදාය සික්ඛසු සික්ඛාපදේසු ශික්ෂාපද තමන් සමාදන් වෙලා ශික්ෂණය වෙන්නේ. කාටවත් කියන්න යන්න බෑ. ඒකට මේ පින් කරලා මේ ඇස් දෙක වහගෙන පැත්තකට යන් කියපුවා මේක සාපයක් වෙනවා. මෙච්චර හොඳට ශබ්ද තියෙනවා මෙච්චර කන් දිනනවා කන් දෙක අහන හද නැත්නම් කරපලයන් කිව්වා මේක ඒ මනසට මානවයිජ වාසිකම් පිළිබඳ බලපෑමක් වෙනවා. ගන්ධ රස පහස ගන්න එපා කියලා කාටවත් කියන්න කියලා බුදුහාමුදුරු කියලා නෑ. ඒ තමන්ට දාගත්ත දවසේ ඒ පුද්ගලයා ඉස්සෙනවා. උසස් වෙනවා. ශිෂ්ට තත්ත්වයට යනවා. ආර්ය තත්ත්වයට යනවා. ඒක නිසා රහනේ දෙකාත් කියපු එකත් බුදුහාමුදුරු පිළිගත්තේ නෑ. මේ පාරසරි බ්‍රාහ්මණය කියපු එක පිළිගත්තෙත් නෑ. නමුත් බුදුදහමෙන් අපිට පෙන්වන ක්‍රමයක් මේ ඉන්ද්‍රියබද්ධ ඥානයේ තියෙන පුස්ස ඉන්ද්‍රියබද්ධ ඥානයේ තියෙන නොමගවන ගතිය ඉන්ද්‍රපති ඥානයේ තියෙන මැටි පාගන ගුණා වගේ ලනුව ගැට ගහලා රවුන්ඩ් තුනක් කරකනකොට ගුණා කරමුලට වදිනවා. අනිත් පැත්ත රවුන්ඩ් තුනක් කරකවන අනිත් පැත්තට කරනවා. උදේ ඉඳලා ඇඳ වෙනකන් ඉන්ද්‍රියපති ඥානේ බැඳිච්ච ජීවිතය තමයි සංසාරේ තියෙන්නේ. දැන් මේ ඉන්ද්‍රියපති ඥානේ බැඳිච්ච තැනකින් පටන් ගන්න නැතුව කිසිම කෙනෙකුට සත්‍යයක් අවබෝධ කරගන්නත් බෑ. ඉන්ද්‍රියපති ඥානයට අභියෝග නොකර මේක කරන්නත් බෑ. ඒ නිසා ඉන්ද්‍රිය බද්ධ ඥානෙම පටන් අරගෙන ඒකට අභියෝග කරලා ඒ හරහම ඒක පච කරවන ඒකේ තියෙන බොල් බව පුස් බව පෙන්වන ක්‍රමයක් තමයි සමත භාවනාදී කරන්නේ. ඊට පස්සේ අපි විපස්සනාවට යනවා. ඒක නිසා කොහොමද බුදුරජාණන් වහන්සේ මේ වගේ ඉන්ද්‍රිය බද්ධ ඥාණයට මුළු සංසාරෙම ගත කරන මුළු පැය 24ම ගත කරන මුළු දවස් 7ම ගත කරන මාස දවස් 30ම ගත කරන අවුරුදු 365ම ගත කරන පුත්ත්ජණයෙකුට ඉන්ද්‍රිය බද්ධ ඥාණය හරහා ඉන්ද්‍රිය බද්ධ ඥාණය කියන පුස්ස පෙන්වන්නේ කොහොමද? ඒක පෙන්වන්න නම් ඒ ටික හරියනකම් එහෙනම් ඒ පුස්ස දකින්නකම් ඉඳුරන් తాවකාලිකව පොඩ්ඩක් කීකරු කරගන්න වෙනවා. ඒක අර පාරසරි බ්‍රාහ්මණයෙක් වගේ රූප නොබලන් ඉඳිලක් නෙවෙයි. උඹට මම වෙලාවක පෙන්වන්නම් උඹට ඔය පේන දේ උතන නෑ. ඔය තියෙන දේ පේන්නේත් නෑ කියලා. ඒක ඔය ද්විතාන පස්සන සූත්‍රයේදී කෙලින්ම සර්වචනසේ කියනවා පෘථග්ජනය යමක් තියෙනවායි කියනවා ඒක නෑ. ඒක ශූන්‍යයි. ඒක පුස්සක්. ආර්යනාන්සලා යමක් මේ ලෝකේ තියෙනවා කියලා නිවනක් තියෙනවා ඒක පෘථග්ජනයට පේන්නේත් නෑ. කවදාවත් පේන්නේ නෑ නිසා මේක අන්ධ භූත ලෝකයක් තියෙනවා. යමක් ඇත්තේ කියලා පුතත්ජනය කියන මැදයක් නෑ. යමක් ඇත්තේ කියලා ආර්යයන් වහන්සේ කියන එක පුතත්ජනය පේන්නේ නැහැ. යා කියවනේ තියනවනම් පෙන්නපන්කො කියලා. ඔය කියන නිවන තියනක කහ පාටද? ඔය ත්‍රිකෝණාකාරද? ත්‍රිමානද? පෙන්නපන්කො කියලා කියලා. ඒ නිසා ආර්යයන් වහන්සේලා එන්නේ නැහැ ඒක ගහ පාටට. මෙන්න මේ தත්වෙට එනකන් මේ ඉන්ද්‍රිය দমনය, ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි. නමුත් ඒක කවදාකවත් තව කෙනෙකුට පරවන්න පටවන්න යන්න එපා. ඒක භයානක වැඩක්. ඒක සදාචාරවාදියා කරන භයානක පිළිලයක් සමාජය අද තියෙනවා. අපේ ශාසනයේ බුදුහාමරගේ සදාචාරවාදයක් සදාචාරයකට ඉඩ තියෙන නෑ සමාදාය සික්ඛසු සික්ඛාපදේ උඹ සමාදන් වෙලා රැකපන් අනේ ඒ මට්ටමේ ඉන්නකොට කෙනෙක් මේ ඉන්ද්‍රිය භාවනාව නැත්තම් මේකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති බුදුචානන්සේ අර පාරාසතිය ප්‍රාර්ථනාය ගෝලයා මුසුප්පු වෙලා ඊට පාත් කරගත්තට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේක නෙවෙයි ආර්ය විනය ඉන්ද්‍රිය භාවනාව. ඒක ආනන්ද සාන්දේ ඉතිවර එක රස කරගෙන ඒකාංශ කරගෙන ධන ගහලා අවසරයි ස්වාමීන් වහන්සේ අපට අවසර ලැබෙන්න ඕනේ අපිට කරුණා කරලා ආර්ය විනයයි ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නේ. ඒ අපි විනයෙන් තමයි ආනන්ද ආමතු ඉදිරියට වෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ හරියට මේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා තුනට කඩලා පෙන්නනවා වගේ මේ ඉන්ද්‍රිය භාවනාව ආධුනිකයා කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි වගේ භාවනාවට බැස ගන්න එක කරන්නේ කොහොමද? අපිට යම් ප්‍රමාණයකට සෝවාන්සක දාගාමී අනාගාමී තත්ත්වයක් ආවට පස්සේ එයාගේ ඉන්ද්‍රිය භාවනාව කොහොමද? ඉතින් රහත් වුණාට පස්සේ ඉන්ද්‍රිය භාවනාව කොහොමද කියලා මට්ටම් තුනකට කට්ටයන් තුනකට උගන්වනවා. ඉතින් මම හිතුවාද ධර්මදේශනාවේදී මේක පිළිබඳව අපි ඉදිරිපත් කරගන්න ඕනේ. පළවෙනියෙන්ම දරුවචනාංශයේ දේශනා කරන්නේ නවකෙක් ආධුනිකයෙක් කියනවා ආධිකම්මික යෝගාවචරයයි කියනවා. නවක යෝගාවචරය. ඒ යෝගාවචරය මේ ඉන්ද්‍රිය භාවනාවට පෙළඹෙන හැටි ඉස්ලාම් විතර කරනවා ඒක අපිට සුතමේ වශයෙන් අහරන්න වෙනවා. මොකද ඉඳුරන් කැමති නෑ ඉඳුරන් দমনය වෙනවා දකින්න. ඒක පේන්නේ නිකන් අනවශ්‍ය විලංගු ගහිල්ලක්. අනවශ්‍ය මුඛ ආඩම් බැඳිල්ලක්, අනවශ්‍ය කටකලියාවක් දැමීලක්. නිසා කවුරක්වත් කැමති නැහැ. අපිට ඕන වෙලා තියෙන්නේ මේ ඇහැට පුළුවන් තරම් රූප පෙන්වන එකනේ. රූප වාහිනී හදාන තියෙන එකනේ. චිත්‍රපටි හදාන තියෙන එකනේ. අපේ ලස්සන රමණීය දර්ශන කෙත්වතු යම් නගර හදාන තියෙන එකනේ කොච්චර බැලුවත් ඉවරක් වෙන්නේ. ඒ වගේ ඉදරන් দমনයකට එන්නේ සද්ද ගැන බලනවා නම් අද අපි කොච්චර දිනුනද කියනවා නම් ඕන තරක සිදුවෙන දයක් ඕනම කෙනෙකුට අහන්න පුළුවන්. ඒ තරම් දිනු වෙලා තියෙන නිසා අපිට මොන විදියකින්වත් ප්‍රවෘත්ති වලින් සහ ජනමාධ්‍යෙන් ගැලවිලා කැලේට ගියත් ඉන්න බෑ. මේක කොච්චර පැතිරිච්ච පිළිකාවක් බවට පත් වෙලා තියෙනවද කියනවනම් අපි ආශාවෙන් කරේ දාගන්න එක පොඩ්ඩක් අයින් වෙන්න බලන්න. ඔය ඉලෙවිලව පහර දෙනවා. ඔක හරි ලා ගන්න කන්න ලොකු ජයග්‍රහණයක් තමයි. අවදාන නිස්සද්ද භාවයට යන්න ගිය දවසේ තේරෙයි ඒක ඉස විස කවපු ඊතලයක් වගේ ගිය තැන බලාගෙන ඇවිල විදිනවා. ඒ තරම් ජනමාධ්‍ය හරි හරයි අද. ඒ මේ සුවඳට පිරිවින්දත් එළිය කාන්තාවක් ඉතින් පුදුම එළවිල්ලක් එළවනවානේ. මම බණ කියනකොට මේ කාන්තාවන දොස් කියනයි කියලා අනම්මනම් කියන මම නිකන් හිත හිතට ඇවිසිලා ඉන්නකොට අනම්මනම් ටිකක් ඔය කියන්නේ ගණන් ගන්න එපා. ඒක රස බලන්න මොන්න තරම් කැම જાතිද මොන්න තරම් භෝජන සංග්‍රහද කොච්චර කෑවත් උදේ කාලේකට දවල් වෙනකොට බඩගිනියන. මේ විශාල භෝජන සංග්‍රහ කරනවා ඒ උනට පැය 6යි ආයෙසරයක් කනවා. එකම දේ කන්නොත් හරිය දුප්පත්. සම්බෝලේ පඤ්ඤොක්කයි ඒ දොර වහගෙන කනවල කියලා එහෙම බෑ. එක එක දවසට එක එක එක එක දේවල් තමයි අපි මේ රස හොයාගෙන තියෙන්නේ. කවුරු හරි මෙතන ඉන්නවද මේ අදතරම් යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතිරි තිබුණු යුගයක් අපි අත්තමුත්ත කාලෙවත් දැකලා තියෙනවා. අද අපේ ගෙදරක තියෙන මේ සෝපාවල් කොට මෙට්ට ඇඳ ඇතිරි යාන වාහන අත්තමුත්ත කාලෙවත් දැකලා තියෙනවා. හැබැයි උන්දලා විතර ජොලිය ඉන්නවද අපි? ඔය ඔක්කොම නැපතිබ්බත් අන්තිමට ඒක කිසිම විතවිල්ලක් නැහැ. ඒක නිසා සර්වඥාන්සේ අපිට දෙනවා උන්වහන්සේ දෙනවා අපිට අම්මා අප්පා නොදිච්ච හැපක්. උන්වහන්සේ කියනවා අපිට ඉන්ද්‍රිය සංවරය නැත්නම් ඉන්ද්‍රිය සුගතද්වාරෝ කියන වචනේ දැනගන්න. චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. දැන් මේ කායික වාචසික ක්‍රියා හික්මන සීලය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඊටදී සියුම් දෙයක් කතා කරන්නේ. මෙතන කතා කරනකොට හැම වෙලාවෙම සරුවචනන්සේ ඇහැ ඉක්මන් කරලා කතා කරනවා. ඉස්සර වෙලාවම ඉදිරිපත් කරනවා. මොකද ඇහෙන් තමයි අපි දවසකට වැඩියෙන්ම කෙලෙස් උපදවන නිසා. ඊගාවට කන, ඊගාට නාසය, ඊගාට දිය, ඊගාට කය, මනස නාම ධර්මයක් විදියට. චක්වින්ද්‍රය රූපී වස්තුවක්. චක්කුණා රූපන් දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති යමනාපං. බුදුචානන්සේ සඳහන් කරන ඇහැට රූපයක් මුලිච්ච වෙන එක සජීවී අත් දෙකක් ඇති ආලෝක වැටිච්ච තැනක බලකන්න බෑ. අත් දෙක අරපු ගමන් ඒ රූප ධර්මයක් ඇවිල්ලා ඇහි වදිනවා. ඒ වදිනවත් එක්කම බුදුසජනන්ද කියනවා අපිට ඒ රූපේම නැවත නැවත බලන්න නම් එහෙම නැත්නම් ඒ රූපේ ඉවත් කළ වෙන එකක් බලන්න නම් යටින් ක්‍රියාත්මක වෙන රූපයක් එනකොටම රූපේ පිළිබඳ මනාපමනාපයි. එහෙම නැත්නම් මනාපත් නැති අමනාපත් නැති මධ්‍යස්ථ தත්ත්වය. නිකන් සාමාන්‍ය දැනුමට ගන්න මනාවමනාව දෙක නැති දෙයක් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඒවට අපේ මතකෙට යන්නේත් නැහැ. ඒවා දැක්කම අපි දන්නේත් නැහැ. මොකද ඒකෙන් අපිට කුචු කවන ගතියක් නැහැ. කුප්පන ගතියක් නැහැ. ඉද්දන ගතියක් නැහැ. අපිට ඉද්දන්නේ මනාවමනාව දෙක. මේ මනාවමනාව දෙක එනකොටම දැන් මේ රූපයත් ඇහත් දෙකේ ගැටීම නිසා ඇති වෙන මේ ගිනි පුළඟ දැකගන්න එකෙන් තමයි ඉන්දිය සංගරේ පටන් ගන්නේ. ඇහැට රූපයක් ගැටුණට ඒ දෙකේම මනාපමනාප නැහැ. ඒ දෙකට භාජනය වෙන විඥානයේ සහිත පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුවයි. එයාගේ පෞරුෂත්වය අනුවයි. ඒ කර්ම ශක්තිය වල හැටියටයි. එයාගේ ඇබ්බැහි හැටියටයි මේක මනාපමනාප වෙන්නේ. ඒක නිසා මේ පුද්ගලයා සීල පිළිබඳව පරිචයක් ඇති කෙනා රූපයක් දකිනකොටම ඇති වෙන මේ මනාපය හෝ අමනාපය අල්ලා ගන්න පුළුවන්. එතනින් තමයි ඉන්ද්‍රිය භාවනා පටන් ගන්න. උගව දෙනෙක් කැමති නෑ රූපයක් දකිනකොට ඇහැට මනාපමනාප වෙනස් වෙයි කියලා හිතන්නේ. ආ හිතන්නේ මනාප පහළ වෙනවා හැමදාම හැම කෙනාටම හැමතැනදීම මනාපේ පහළ කරනවා. අමනාපේ පහළ වෙන එක හැම දිනාටම හැමතැනදීම හැම වෙලාවෙදීම අමනාපේ පහළ වෙනවා කියලා හිතන්නේ. මේ පුද්ගලයාගේ ඒ අවස්ථාවේ හැටියට පුද්ගලයාගේ පුද්ගලයාට ඊර්තුවෙන් ඊර්තුවට මනාපමනාප දෙක පහළ වෙනවා ඒක කියනවා කෙනෙකුට රස කෙනෙකුට වාස වෙනවා ඒ නිසා ඒ චිත්තක්ෂණයේ පහළ වෙන මනාපමනාප දෙක කලින් සිඳු කරන්න පුළුවන් එකක් නෑ ඒ චිත්තක්ෂණයම අවදි භාවයක් අවශ්‍යයි මම දැන් මේ මනාපමනාප පහළ වෙන්නේ ඇහෙන් මතික පහළ වෙන අසවල් රූපේ නිසා ඒ නිසා ඒ රූපය හැට ගැටුණත් එක්කම මතුවෙච්ච මනාපමනාප දෙක අල්ලනවයි කියන එක ලොකු සූදානමක් ඇති කෙනෙකුට විතරයි කරන්න පුළුවන් නිසා ඉන්දිය দমনයේදී ඉන්දිය සංවරයේදී ඉන්ද්‍රිය සුගතද්වාරෝ කියන කතාවේදී තමයි මේ මනා පහළ වෙන මනාපමනාප දෙක දැක ගන්න පුළුවන් නම් ඒක වෙන්නේ ඊටාම් බරපතල මනාප සහ ඊටාම් බරපතල අමනාපවලදී විතරයි. මොකද අපේ හිත භාවිත නැති නිසා. ඒත් ඇති. ඊටාම මනාපදී ආවුනොත් අපි නොකානෝබී කටත් අරගෙන ඉදිරිය බලන්නේ. ඉතාලම අමනාපදේ වුණොත් ඒක මරන්න ඕනේ, කන්න ඕනේ, කපන්න ඕනේ, කඥාක් මඥාක් තියාගෙන ඉතින් ඊට පස්සේ ඒත් ඒක බලන. ඒත් ඒකම උසනවා. මහ පුදුමාකාර ඕනියමක් තියෙනවා. මනාපුණත් අල්ලනවා, අමනාපුණත් අල්ලනවා. සර්වචන්නාන්දගේ ඉන්ද්‍රිය භාවනා තියෙන 71ක් නෙවෙයි රූපයක්ක් නෙවෙයි. අර පහළ වෙන මනාපය හෝ අමනාපය දැක්කන ඒක සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං කියලා බුදුහාමුදුරුවෝ එයාට කියනවා මේ මේ ඇති වෙච්ච මනාපේ සංකත උඹ හදාගත්තේ. ඒක රූපෙ තින්නෙත් නෑ, එහෙ ඇත්තෙත් නෑ. ඒ නිසා මේකේ සංකත භාවය ඔය රූපේ දැක්කේ නැත්තයි ඒක එන්නේත් නෑ. ඒ නිසා මේක සකස් කරන දෙයක්. ඒ මොහොතේ සකස් කරන එක මේකේ සංකත භාවය බලපං. ඕලාරිකං ඒක සැලකිල්ලෙන් ඉන්න ඕනම කෙනෙකුට පේනවා ඒ රූපේ බලන්න හිත ඇදිලා යන්නේ ඒකට එක්කම නාප නිසා එක්කම නාප නිසා ඒක බොහොම ප්‍රකටයි ඒක බොහොම ගොරෝසුයි ඒක බොහොම ප්‍රසිද්ධයි ඕලාරිකම් කියලා කියනවා පටිච්චසමුප්පන්න ඒ රූපේ ඒ වෙලාවේ දැකලා ඒ විදිහට උඹට මනාපමනා පහළ වෙන්න උඹ ඒකට කරගෙන ආපු චරිත කතාවක් තියෙනවා. උඹ මනාපමනාප වගේක් තියෙනවා. උඹට චරිත පෞරුෂත්වයක් තියෙනවා කර්ම රස වර්ගයක් තියෙනවා ඒකක්වත් අහඹයක් නෙමෙයි ඒක නිසා මේ මතුවෙන මනාපමනාප තුළ මමයා කවුද කියලා පේනවා අනේ ඒක දන්නවනම් ඉන් එහාට තමයි බලන්නේ රූප දිහාවත් ඇහැදියාවත් නෙවෙයි ඇතිවෙච්ච මනාපමනාපත් එක තමයි ගමන යන්නේ ඒක තමයි කෙලෙස ඒක තමයි සංස්කාර වෙන්නේ ඒක තමයි ගෙවන්න ඕනේ ඒකෙන් තමයි අපි අහුවෙන්නේ ඒ නිසා මතු වෙන මනාපමනාප දෙක අඩු ගන්න මේ ඇහෙන් සිද්ධ වෙන්නේ මම බලන්නේ මේකට මේ ඇදිලා යන්නේ මේ කාන්දම් වෙන්නේ මේකේ මනාපමනාප දෙක නිසායි මන දෙක අතරමැද තත්ත්වයේදී එහෙම ඇදිලා බෙදිට ගතියක් නෑ ඒක හරි කම්මැලි නීරසයි ඕලාරිකයි පාව කරන සුළුයි තද මනාපමනාප දෙකට මං ඇදිලා යනවා කියන එක යම් කෙනෙකුට දැනගන්න පුළුවන් නම් එයාට ප්‍රධාන අර්ථ සාක්ෂි ටිකක් හම් වෙනවා. අත්දැකීම් ටිකක් හම් වෙනවා. අපි ඊටාම මනබඳන රූපයක් දැකලා දැන් මම බලන්නේ මගේ මුළු බැලීම කොච්චර සැරද කියනවා මට දැන් රූප සද්ධාහන්න බෑ මට. කඳ බලන්න බෑ, රස බලන්න බෑ, පහස බලන්න බෑ, හිතන්න බෑ. මම කටත් අරගෙන රූපේ බලන් ඉන්නවා. හැබැයි මම දන්න මේක අමනාපේ නෙමෙයි මනාපේ කියලා. මනාපේ කියලා දැකපු ගමන් රූපේ තියෙන මනාප සුළු ගතිය හේම බෑ. ඒක මම පුදුමාකාර මේ උගාකල් භාවනා කර කර ඉන්න ඕනේ කන්නේ මම මනාප රූපතිය බලනවා මේ කටත් ගන්න කෙලත් ඇක්කිරියක් කිරිවි බලන්නවා කියලා දැකපු ගමන් මේකේ තියෙන මනාප ගතිය නැති වෙනවා. බොහොම සීඝ්‍රයෙන් අඩු වෙලා යන්න පටන් ගන්නවා. ඒ වගේම අමනාප දෙයකට මේ ගැටි ගැටි ඉන්නවා කියලා දැනගත්ත ගමන් ඒ තියෙන අමනාපේ තුලම් බයිනවා. ඒක බුදුහාමර කියන උඹ දකින්න වෙලාවේ දකින්න බව දන්නවනේ වෙන්න ඕන ටික වෙනවා. උඹ කරන දෙයක් නෙවෙයි. මේ මනාපගතිය උලම්බයි. මනාපගතිය උලම්බයි. ඒකට ඉබේම තේරෙන පටන් ගන්න. ඔකට ඔච්චරම නතු වෙලා ඔච්චරම ගැති වෙලා ඔච්චරම බාල්දු වෙලා බලන්න දෙයක් නෑ. මොකද ඒ ගතිය නතු වෙන ගතිය බාල්දු වෙන ගතිය අපි හිතින් ඒකට පටවන එකක්. රූපේ කොහොමඩක්වත් එහෙම දෙයක් නෑ. ඒක කවදාකවත් දකින්නකම් හිතන්නේත් නෑ හිතන්නේ ඒ රූපේ වැරද්ද. අපි දන්නවනේ කැකිල රජුගේ තීන්දුව මොකද උනේ කියලා. කොන්ත්‍රාත්යක් දෙනවා මිනිස්සුන්ට ගියක් හදපන් කියලා කටුමැටි ගියා. ඒ මිනිස්සු උදිය ගත්තා පස්සේ ඒක කඩාටවත් නෑ ගවුලට. ඒ මිනිස්සු ගිහින් නඩුවක් දානවා. කැකිල රජුරා. ඒකෙත් කියන්නේ මෙහෙමයි. ඔය ඕස්ට්‍රේලියාවේ තියෙන නීති ටිකක් හිටු කතාවක් කියන්නේ. ඔස්ට්‍රේලියාවක් තියෙනවා කියනවා මම දන්නේ ඔයගොල්ලෝ දන්නේ. වැරදි නම් කරන්න ගේ කඩන්න බිනියව හොරට වාලෙත් නම් කරපස්සේ වාලේ කඩා වැටුනොත් ඊ හදපු එක නඩු ගෙවන්න, දඩ ගෙවන්න ඕලු හොරාට. ඒක තමයි එදත් වෙලා තියෙන්නේ. හොරෙක් නැගලා තියෙන වාලේ උඩට. ගේ කඩාන වැටුනවා. ගියයි තිකාරද අරු කම්පෙන්සේෂන් කියවන්නේ නිසා රජුරණ කියලා නඩුවක් දැම්මට රජුරෝ කිව්වා කවුද ගේ හදුවේ කියලා ගේ හදපු මිනිස්සයා උසාවියට කන්නේ. උසාවියට කන්නේ උඹට ගේ හදුවේ ඔබ තමයි මේකට ගෙවන්න ඕනේ. හර්මජක කතාව නම් ඇත්ත. මෙච්චරයි අප්සෙට් එක ගියාට ඒ මැටි යන වෙලාවේදී ගත්ත කලයේ කට ඇද වෙලා තිබ්බා. ඒ නිසා වක් කරනකොට වැඩියෙන් වතුර හම්බුණා. නැත්තම් ඇත්තටම මං ගෙවල් ගොඩක් හදලා මැස්සේ මේ සමහර කොන්ත්‍රාත් එක දුන්නෙත් ඒකයි. කටේ ඇද කට ඇද වෙලා තිබුණ නිසා අප්සෙට් එක කියලා කිව්වට පස්සේ කියනවා ඒකයි වෙන්න පුළුවන් දෙයක්. ඔව් ඔව්. එහෙනම් කලයේ හදපු මනසක් ඉන්නන්නේ කියලා. ඊට පස්සේ මනසයාව නෝගෙ ගෙන්නනවා උසාවියට. අනේ උඹ මේ මිනිහා කලයක් ගත්තද? ඔව්. මේ කටේ කලහද කටහදවලද ඔව් දැන් බලපන් වෙලා තියෙන්නේ මම තන්නේ කර වාක්‍යයන් ඒමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ නඩුව නම් 100%ක්ව සාධාරණ යුක්ති ඉෂ්ට වෙනවා ප්‍රශ්න වෙලා තියෙන කටේ කලහ කට අවරම්බයි ඉන්න වෙලාවේ ලස්සන ගෑනු කෙනෙක් ඉස්සරහින් ගියා කටත් ඇද වුණා කලේ කටත් ඇද වුණා රජුරෝ කියන ඇත්ත තමයි කඩේ කට අඹන වෙලාදි කියන කෙනෙක් කියොත් අනිවාර්යයෙන්ම කට ඇද වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම යම්මඩි ගෙන්නන්න ඕනේ. ඊට පස්සේ යම්මඩි ගෙන්නනවා. යමනි කියන ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ මම මේ ගමනක් මගුල් ගෙදරක් කරන රත්තරන් පට්ටික වතුර දාලා දුන්නා. ඉතින් මගුල් ගෙදරට යන්නලා ඇත බලනකොට මම ගෙදෙත් ඒ ආචාර්ය ගාවට ගියා. ඒ මනුස්සයා කරලා නැහැ. ඒ මනුස්සයා කව පැය දෙකකින් එන්නේ. ඉතින් මට ආපහු ගිහිල්ලා ආපහු එන්න උනා. ඒ වෙලාව කරලා දුන්නේ. ඉතින් ආපහු ගිහිල්ලා ආපහු එන්න උනා. ඉතින් මේ සෙක්කෝ ඉස්සරහින් ඒ කුබලගේ මඩුව ඉස්සරහින් තුන් සැරයක් යන්න ගියා. ඉතින් රජු පේනවනේ සෙල්ලම දැන්. මේ මේ ලස්සන නිසා මේ කට ඇද වෙලා. ඒකෙන් ගැටි වැය ප්‍රවෘත්ති වෙලා. ගියේ කඩන්නවලම තන්නේ කරලා කරනවා. ඊට පස්සේ කිව්වා දේනාංශ මම අහිංසක ගෑණියක්. මම උග දෙට යන දවස් ගාන ඉස්සලා දුන්නේ. මේ මනුස්සයා ප්‍රමාණ කරා. ඒ නිසා මේ රත්තර මඩුව අතර තරමිනේ තමයි වැඩි කාලේ. ඔව් ඔව් ඒක සාධාරණයි කියලා ඒ මනුස්සයා කියනවා. ඒ මනුස්සයා හොඳටම කිට්ටු වයසක මිනිස්සේ. ඊට කියනවා මට පහුගිය දවස්වල ඩෙන්ගු ඇතිලා හිටියා හැකට බල නැහැ. ඉතින් ඒ නිසා වැඩේ කරගන්න බැරිුණා. ඒ නිසා මම බොහොම දුර්වලයි. වැරද්ද නම් මගේ ඇතුළේ. රජු දෙනා කතා දෙයක් නැහැ. තාලව මරව පාගල මරවන්න ඕනේ. කියනවානේ හාන්දුන්නේ දෙයියන් බුදු වෙන්නේ. දැන් මම පාගනකොට ඇටයක් හරි හරිනොත් තමයි කකුලේ. අලි අමාරු කරනවා මං හතරම් බඩ දාන තැන ඉස්සරහගේ කඩේ ඉන්න තම්බි හරි මහතයි. හරි මහතයි. කවදාකවත් ඇටට කරදරයක් නැහැ. අනේ රක්කෝම නැගදලා අර තම්බිව මරලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිව කැකිල්ලේ නීතු තමයි දෙන්නේ. එකින් එකට එකින් එකට අපි හේතු වෙනවා බාහිරින්. කවදාකවත් අභ්‍යන්තරව ගන්නෙත් නෑ දකින හැම හේතුවක්ම ආත්මවාදයකට දානවා. දාලා කියනවා අසවල තමයි මට මේ පව කෙරුවේ. මට කෙරෙව්වේ. ඊට පස්සේ අපි ඔක්කොම එක තලා අපුඩියක් ගන්නවා සාධාරණ විරුද්ධ ඉෂ්ට කරනවා. ඉන්නකොටම මනාපමනාප දෙක අල්ලගන්න පුළුවන් නම් ඒ මනසට තේරෙයි මේ මනාපමනාප දෙක කලින් ආපේ කන්නේ පටිච්ච සමුප්පන්නය. මේක ඕලාරිකයි ඒ සිද්ධියේ ඉන්න කෙනා බුදුබණක් අහලා තියෙනවා නම් උපදේශ ලැබලා තියෙනවා තල්ලත හැකි මේ රූපේ දිහා මම නැවතත් බලන්නේ කොහොමද අපේ කොහොමද අපේ එතකොට මේක සංකතය තමයි මා විසින් සදා ගන්න ලද්දයක් මෙන්න මේ ටිකට අපි පිළිගන්න ලෑස්ති නැහැ අපි කරන්න හදන්නේ ලෝකෙ මට්ටම් කරන්න හදනවා ලෝකෙ සදාචාර කරන්න හදනවා ඔක්කොම ශිෂ්ට සම්පන්න කරන්න හදනවා මොකද මට කෙලෙස් උපදින්න නැති වෙයි ලෝකෙ මට්ටම් කරන්න හදනවා සරුප දෙකක් දා ගන්නවා වෙනවා බුදුජානනාංශ කියන්නේ අන්නේ ඒක දිහා බලනවා නම් ඒ මනසට දිගින් දිගටම දිගින් දිගට බලන අහන ගන්ධ රස පහස හැම වෙලාවකම එයාට සතියක් අවශ්‍ය කරනවා 100ක් අවශ්‍ය කරනවා මේ හැම එකකදීම කෙලෙස් දොරටු ඒකෙදී ඇහැ වහන එක ඇහවාන එකෙන් මේ සික්කීම වෙන්නේ අනුකම්ප සික්කාවකොත් නෑ අනුකම්ප කිරියාවකොත් නෑ අනුකම්ප ප්‍රතිපදාවකොත් නෑ කිරියාව මොකද්ද ඉස්සලා අහන්න ඕනේ මෙන්න මේක බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා ඉන්දිය සංවරය ඒක අහලා එනකොටම රූපයක් දකිනකොටම මම අඩු ගානේ දකිනවා මම අහනවා මම ගන්ධරස බලනවා කියන එක දැනගන්න පුළුවන් වුණොත් අනිකුත් සියලු වැඩ බහා තමයි මේ දැකීම කරේ මෙච්චර යන්නේ ඒක එක්කමනාප එක්කමනාප නිසා ඒකෙන් ඕලාරික ගතිය සංකත ගතිය පටිච්චසමුප්පන්න ගතිය දැක්කොත් ඒ කිනාට බලන රූපයේ තියෙන උපවස්තමය උජාරු නැතු යනවා. ඊට වැඩිය ලස්සන චිත්‍රයක් පේන්න පටන් ගන්නවා සංසාරෙ මෙතෙක් කල් අපි මේ රූප වලට ඇදලා ගියේ, ශබ්ද වලට ඇදලා ගියේ, ගන්ධ රස පහසට ඇදලා ගියේ. ඒ අපි විසින් ඒකට දෙන ආගයන් ආඩම්බරයක් නිසායි කියන්නේ. ආනේ ඒක වුණා නම් ඒ මනුස්සයා දිගින් දිගටම කරගෙන යනකොට යාර පේනවා අඩු ගන්න භාවනා කරලා ප්‍රතිඵල නොලැබුණාට ඇස් දෙකට වහගෙන ඉන්නකොට ලැබෙන ආනිසංසය මෙතකයි කියලා නෑ. කැලයකට යෑම නිසා ඇති වෙන ආනිසංස මෙතකයි කියලා නෑ. ගහක් වලට යෑම නිසා ඇති වෙන ආනිසංස මෙතකයි කියලා නෑ. ශූන්‍යාකාරයකට යෑම නිසා මොකද ශූන්‍යාකාරය කියන්නේ කාම භෝගින්ගෙන් තොරතන. පුදුම පිටක් තියෙනවා. ප්‍රතිවල මොකක් නැතත් ඉතින් ආඩ වෙන මේ පරිසරය සකස් කරන්නේ නැතුව අපි ඊටාම උසස් මේ විපස්සනා මනහලා මහා සමීකරණ හදාන තටමැව්වට ඒක හරියන්නේ ඒක පරිසරත් එක්ක යන්න ඕන. එහෙම ගිහිල්ලා බුදුරජාණන්සේ කියන යම් දවසක මෙයා සීක පුද්ගලෙක් බාටපත් වෙනවා. ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබුවාට පස්සේ ඒත් යාට රූප පේනවා. ඒත් යාට මනාපමනාප පහල වෙනවා. එයා ඊට පස්සේ මනාපමනාප පහල වෙනකොට අට්ඨියති හරායති ජගුත්‍ත්‍ති ආයතන මෙන්න දුක පැන්න. මෙන්න දුක පටන් ගත්තා. හරායති මම මේක අයින් කරනවා. ඒ වගේම ඒක වෙන ලැජ්ජාවටපත් වෙනවා. මෙච්චර භාවනා කරද්දිත් මට මේ දේ දකින්නකොට තාම ආසාව ඇති වෙනවා. මෙච්චර භාවනා කරද්දිත් මට මේක තරහ ඇති වෙනවනේ කියලා මේකට හොඳම නිදර්ශනය තමයි යම් කෙනෙක් අපි හිතමු හොඳට ආනිසංස දැනගෙන යෙදී සැදී පැහැදී සක්මනක් කරනවා කියලා. එයා සක්මන් කරගෙන මැදදී යනකොට එයාට කවදාකවත් නැති විදිහට හොඳට කකුල තියෙන කියන වාරයක් පාසා සතිය පිහිටවල ඒක තියෙන ඒ ධාතු ගුණ පෙනිපෙනි නිකන් අදී සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට ඇවිදින්න වගේ ඒ සක්මනේ ආනිසංශ තියෙනවා කියලා හිතමු. එයා කෙලවරට ගියාට පස්සේ අර සතිය කැඩෙනවා. හැරෙනවනේ. එතකොට අර ඉදියාපත සංජීකට එනවනේ. හැල්ම කැඩෙනවනේ. ඒ හැරෙනකොට මොකක් රූප බලන්න පෙළපෙනවා වැඩි හිත. සද්ද වලට ඇදෙනවා වැඩි හිත. අනිකුත් ක්‍රියාකාරකම් වලට වැදෙනවා වැඩි හිත. ඉතින් අපි අපි චෝ මේ කැනල් බාක් වලම ඇවිල්ලා සක්මන් කරනවා අපි දැකපු නැති කුරුල්ලෙක් ඉස්සරහින් යනවා. එතකොට වෙන්නේ මොකද්ද? හැරෙන වෙලාවේදී පයේ කාය ස්පර්ශේ තිබිච්ච නැත්නම් කාය ප්‍රසාදේ පෘථිවි ධාතුව ගැටීම නිසා අවධානය තිබිච්ච එක පාරටම චක්කු ප්‍රසාදයට යනවා. බාහිර රූප ධර්මයකට දුර්වලම ඒකට ආපතගත වෙනවා. එතකොට අර මේ ඇහි කනේ පයේ තිබුණු අවධානය ඇහැට යන්න චිත්තක්ෂණයක්වත් යන්නේ අර කරගෙන ගිය සතිය තේරම කඩලා යනවා. ආපහු හැරෙනකොට අයියෝ දැන් මේ මම මේ වෙලාවේදී අරසකල යුතු සතිය වෙනකොට මොකද වෙලා තියෙන්නේ මම බලන්නේ පාටපත් වෙලා. රූපයක් තියා බලලා කුරුල්ලෙක් තියා බලලා සමනලෙක් තියා බලලා මලක් තියා බලලා කැඩුනා කියලා හැරෙන්නේ. ඉතින් එයාට හිතුනොත් නෑ මම මෙතෙන්ට අරගෙන ගිය සතිය කඩා ගන්න තු මං හැරෙනවා. හැරීම සඳහා මම ඉන්ද්‍රිය ගුත්තද්්වාර අරස්ථා කරන යනවා කියනකොට ඒ අමෝරායෙන් හරි ගමන රූපයක් දැක්කොත් එයා ලැජ්ජ වෙනවනේ. ආ මගේ හිත ඔච්චර කරලා තියෙද්දි රූපයකට ගත්තා. ඔච්චර කරලා තියෙද්දිත් මට මේ සතිය නඩත්තු කරන්න බැරිනවා. එතකොට මේ රූපය කෙරේ ඒ භාවනාවට නැඹුරු වෙච්ච සතිය අගේ ආඩම්බරේ දන්න සතිය කඩා ගන්න නැතුව ඉන්ද්‍රියාපත සංජෝලජි අරස කරන හදන එකට අට්ටි යති දුකටපත් වෙනවා. අයියෝ මෙච්චර කරන එක සතිය කරනවා. හරායති දුරු කරන්න හදන නෑ නම ඉක්මනට මාපව ගන්නවා හිත කියලා. ජිගුච්ඡති තමන් කරන තමන් ජිගුප්සාටපත් වෙනවා. ඉස්සෙල්ලා නම් ඒ පිටතනකට ගිහලා හුරුලෙක් දැකපුවාම සමනලෙක් දැකපුවාම බොහොම సౌందర్యාත්මකයි අලුත් දෙයක් දැක්කම. නමුත් සතිය පිටවන්න යන මනුස්සයාට ඒක අල්ලිම කරදරයක්. එනිසා මේ සතියේදී සමාවෙන්න සක්මණේදී ඇති කරගත්ත සතිය කැඩීමට හේතු වෙන රූපේ කැඩීමට හේතු වෙන සද්දේ කැඩීමට හේතු වෙන ගඳක් රසක් පහසක් සත්‍ය ගැන අධ්‍යාඩම්බරය කරන එකට අට්ටිය තියලා ඇති දෙකුත් දුකක් බව තේරෙනවා දුරු වෙන්න පුළුවන් නම් හොඳයි කියලා තේරෙනවා ලැජ්ජාවටපත් වෙනවා. ඉතින් ටික ටිකට යන්න යන්න මේක ඇඟට ඇටුවම් බහන. සක්මණේ විතරක් නෙවෙයි ජීවිතය යනකොට වුණත්. අර තේරෙන පටන් ගන්න මේ ලස්සන රූප අපේ හිත ඇදගන්න ඇඩ්වර්ටයිස්මන්ට් මොන්න ස්ථාලෙන් හදලා තියෙනවා. ඒ දියුණුවේ සම්මත නගරවල පුරංගනාවන් සහ පුරවැසියන් ජීවත් වෙන තැන්වල බලන්න අපිට ඇඟට නොදැනී ඒගොල්ලන්ගේ බඩුව විකුණ ගන්න හැටි පොඩ්ඩක් උසලා පෙන්නලා තියෙනවා. තාට හිතෙන් උස්සලා බලනවා. ඕක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඉතින් ඒකනේ ටෙලිවිෂන් එක බලුවත් ඒක තියෙනවා, පත්තරයක් බලුවත් ඒක තියෙනවා, නවකතාවක් බලුවත් ඒක තියෙනවා. කොහේින් හරි ඇඩ්වර්ටයිස්මන්ට් අපිට පේන්නේ නැහැ ඒකේ තියෙන දුස්සීල කාරවත් පරිචරකමත් චපල ගතියක්, කඩප්පුලි ගතියක්, ආහාර ගතියක්, නොගැමනා ගතියක්, දහවතර ගතියක් පේන්නේ නැහැ. භාවනා කරන එක දන්නා ඒකට ගිහිල්ලා ඉන්න නම් සතිය පවත්වන්න බෑ කියලා. විශේෂයෙන්ම පුදු නැති කෙනාට. ඒක නිසා අර කැලේ හොඳයි. කැලේ එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් නෑ. කතාකවත් දැකලා තියෙනවා. බුදුසෙන්ස කියනවා මගේ සර්වඥතා ඥාණයට වෙන හොඳම පද්ධතිය තමයි කැලේ ස්වභාවික වස්තු සියල්ලම ඉරේලිය උලඟ වැස්ස හැමදේම අරස කරලා මනුස්සයෙකුට දෙන්න තියෙන හේරම දෙනවා. එච්චර ලස්සන පද්ධතියක් මම දැකලා. කවදාකවත් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඒව පිළිබඳව ලැජ්ජාවටපත් වෙන්නේ බුදුන් බයේවත් වෙන මොනක් අන්සනේ සත්‍ය වටිනාකම දන්න කෙනාට නැත්නම් සෝවාන්ජි මාර්ගයටපත් වෙච්ච කෙනාට වෙනවා මේ රූප කියලා කිව්වහම මේක දඩයක් ඒක මේ අපි එකතු කරගත්ත මේ වටින වස්තු සියරම හොරකම් කරන දෙයක් කියලා අට්ටියති අරායති ජිගුච්චති ඊට පස්සේ සර්වචනා සඳහන් කරනවා මේක හොඳට පුරු කරාට පස්සේ වෙන විදිහට කියනවා භාවිත ඉන්ද්‍රියත් අහු රහතන් වහන්සේ නමකට පටිකූල දෙයක් දකිනවා බලු බලුවමනයක් දකින. ගැරන්ටි ගුණක් දකින. දකින්නකොට මේ හිතන යකෝ මේක සුද්ධ කරන්න තිබුණා නේ මේ මෙතන බලුවමනේ කරන්න වටනද කියලා ඕනම කෙනෙකුට ඒකදී පටික්කුලයක් ඇති වෙනවනේ. එහෙනම් ඒ රහතන් වහන්සේගේ මේ පටික්කුල වස්තුව දැක්කට පස්සේ ඕනේ නම් ඒකේ අපටික්කුල සංඥාව ගන්න බෑ. ඒක හිතා ගන්න පුළුවන් ඕන ලෝකේ කොච්චර කරන්න ගියත් මේක තමයි ප්‍රകൃතිය. මේක මට අරමුණක් කරගන්න පුළුවන් කියලා ඒ රහත් හිතට පටික්කුලයේ අපටික්කුල සංඥාවන් නම් ගන්න පුළුවන්. පටික්කුල සංඥාවන් නම් ඒක ගන්නත් පුළුවන්. දෙක අතර මැදට යන්නත් පුළුවන්. වෙනත උංගෝ ප්‍රියමනාප දර්ශනයක් දකින්නවා. ඒක දැක්කත් රහතන් වහන්සේ මේක පාරමෙද අටවලා තියෙන මර උගලක්. මේකට ප්‍රිය වුණොත් ඔක්කොම ඉවරයි. තමන්ගේ තිබුණා මේ ගුණ චර්ච ඉවරයි. ඒ නිසා මේ මරවුගල දිහා බලලා ඒක පිළිබඳව පිළිකුල් කරනවා. අනේ නොදන්න භාවිත ඉන්දියක් ඇති කී දහහක් මේකේ අමාරු වැටෙනවා. මේ මේක මේව නොවනවන කියලා ඒකට පිළිකුලක් ඇති වෙනවා. ඒ නිසා යරෝන මනාප වෙන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්, මධ්‍යස්ථ වෙන්න පුළුවන්. ඒ නිසා පේන වස්තු වලින් රහතන් වහන්සේට රිමෝට් කන්ට්‍රෝල් එකෙන් වගේ කන්ට්‍රෝල් කරන්න බෑ. වස්තු මොකුණත් එයා ඒක දිහා බලන්නේ Tamanට ඕනේ දේ. ඒ තරම්ම ඉන්ද්‍රිය দমনය කරලා තිනවා. ඒ තරම්ම මේක වශී කරගෙන තිනවා. එහෙම නැත්නම් පෙන්වන රූප වලින් අපි නැට වෙනවා. අපි නිකන් රිමෝට් කන්ට්‍රෝල් එකකින් නටවන දෙයක් වගේ තමයි. ඒ නිසා භාවිත ඉන්ද්‍රිය ඇති කෙනාට තේරෙන පටන් අරගන්න අපි මේක කල් කොහෙද ගියේ. අපි දියුණු වෙන්න හදනවා කියලා සදාචාරය කියලා ශිෂ්ටාචාරය කියලා කොහාට යොමු කරේ. ඒ වගේ මේ සංකෘතාවක ඉඳගෙන මේ තැනෙන වැටෙන සතියකට වැවෙන්න පුළුවන්. නමුත් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා තියෙනවා ඒත් කරතයි. ඒත් කරතයි. ඒක සර්වචනාංශකේ තියෙන මේ සර්වඥතා ගුණේ. නාගසමාල ආමතුරෝ පින්නපාත යනකොට කාන්තාවක් බීලා සංගීත වය වය නටනවා. ඉතින් සෙනක ඔක්කොම නතරලා බලන්නේ. මේ ශාන්ති මේක දිහා බලන ඉඳලා rahat වෙනවා. ඒ ශාංශි දැක්කේ නගරමැද කටවලා තියෙන මර ඌලක්. මේක දිහා එළඹ සිටි සිහියෙන් ලෑස්තිලා වැළුවේ නැත්තම් මට මොකද වෙන්නේ? දැන් අනික් කටියට මොකද වෙලා තියෙන්නේ කියලා මේකෙදි ඇති වෙන සංවේගයේ මතම භාවනා කළා රහත් වෙනවා. ඒක සාමාන්‍ය විසභාග අරමුණක්. භික්ෂුවක් විදිහට නොබැලිය යුත්තක්. ඒ තරම්ම සංකර සංකීර්ණ දැනම තුන්වහන්සේ භාවිත ඉන්ද්‍රිය නිසා අනුපූර්ව මේක දැනගෙන හිටියා. මේ වගේ දෙයක් එනකොටම ලෑස්තිලා ඉන්න ඕනේ. ආයුධ ගාලා තියෙනවනේ යුද්ධෙදී ආයුධ ගන්න බෑ. උන්වහන්සේ දැක්ක දකින්නකොටම දැක්කේ මර උගලක් කියලා. කෙලස් පාශයක් කියලා. ඊට පස්සේ ඒක තවදුරටත් මර උගලක් වෙන්නේ ඒකට ඊට කලින් කරපු ලොකු අධ්‍යාපන ක්‍රමයක් නැත්නම් අනුභව ශික්ෂාවක් කිරියාවක් ප්‍රතිපදාවක් හේතුව තියෙන නිසා සරුවත් යනවාන්සේ කියන්නේ අපි කොච්චර කෙලස් බරිත තැනක හිටියත් ඒක හරියට බව වෙන රෝගයක් තියෙන තැනට අපි මොනවද කියන්නේ එන්නත් කරගෙන ගියා වගේ. ඒතර ශරීර ප්‍රතිදේහ තියෙනවා නම් එනේන විස බීජ ප්‍රතිදේහ මග බලගන්න. ඒකට අපිට ඒකට ගියාට බොහෝ වෙන්නේ නැහැ. ඔගේ භාවිත මනසක් ඇති කෙනා ලෑස්ති වෙලා යන කෙනා මොන තරම් කෙලස් දනවන තැනකට ගියත් ඒ යනකොටම යන්නේ සංජල්වනයිස් කරගෙන යනවා වගේ එන්නත් කරගෙන යනවා වගේ. නමුත් ඒක ඒ කියන මේ එන්නත මේ අධ්‍යාපන ක්‍රමයේ මුල්ලකවත් තියනවාද කියලා හිතන්නේ. අපි මේ උගන්වන අධ්‍යාපන ක්‍රමයේ මේ අපි දෙන PhD ඩබල් ડોක්ටර්ස්ලා අනම් මනම් කියන කොනක හරි ඔය ගෑවිලාවක් තියෙනවද බලන්න. ඉතිසෙට මේ වගේ අධ්‍යාපන ක්‍රමයේ කවුරු 100ක් 200ක් 300ක් යනකොට කොහේ ඇයිද ලෝකේ? කිලෝරක් නැති විවිධ වර්ණ සහ සටහන් බලනවා. කිලෝරක් නැති ශබ්ද. කිලෝරක් නැති රස, පහස, සුඛෝපභෝගී දේවල්, වල් බూరు අදහස්. චින්තකයෝ කියලා හිතාගෙන Nobel Prize දීගෙන මැග්සේසේ සම්මාන දීගෙන මේක පුම්බල පෙන්නනවා. මට මේ ගැන හිතනකොටම ඉතින් අනේ අපේ දෙවෙනි પરම්පරාව කොහෙද යන්නේ කියලා. අපිත් මේ පුළුවන් තරම් තල්ලු කරගෙන යන්න හදන්නේ අපිට බැරි වෙච්ච දේ අනේ දරුවලව හරි කරවන්නනේ. කොහෙද යන්නේ? ඉතින් ඒකට අපි අධ්‍යාපන නැතුව කරතයි කියන්නේ. මේ පවතින අධ්‍යාපන ක්‍රමෙන් නේද අපිට පුළුවන් පද්ධතියක් හදන්න. අපිට මේ අධ්‍යාපනය දෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක. කොහෙද කෙරෙන්නේ? කොහෙද කෙරෙන්නේ? කිසිම අධ්‍යාපන ආයතනයක ඒව ඇත්තේ නැහැ. අයියේ නිකමන මතක් කරේ දහම් පාසලේ විතරක් පොඩ්ඩක්. ඒ පරිසරයට ගෙනල්ලා ඒ දරුවා ඒ තැනක තියලා උට කියලා දෙනවා. මේක මෙහෙම තමයි. හැබැයි ඒක මේ ආචාර ධර්මත් එක්ක යන්න ඕනේ. ඒකේ ඉන්ද්‍රිය දමනයත් එක්ක යන්න ඕනේ. නැත්තම් මේක පිහියක් අරගෙන යනගත්තා වගේ. හරහට හිටලා තියෙනවා. ඒ නිසා අපි ඉන්නේ හරි දෙකිරි දහරු මැදස්ථානේ. මේක අපිත් හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි ආදර්ශයක් වෙන්නත් ඕනේ. අපේ ඉඳුරන් කිසිම මේකට සහයෝගයක් දක්වන්නේ. ඒක කිසිම චාරයක් නැති දේවල්. ඉතින් ඒකට අපිට දොස් කියලා වැඩක් නැහැ. මොකද ඉන්ද්‍රියන්ගේ නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ද්‍රියන් දිහා යමක් බලව ඇති වෙන මනාපමනාප දෙකේ. ඒක අල්ලගන්න බැරි නම් අපි කැකිලි තින්දුවට යනවා. අනිවාර්යයෙන්ම කැකිලි තින්දුව. අද තියෙන නීති නීති පද්ධති ඉගෙන ගත්ත එක එකක්වත් භාවනා කරලා නැහැ. විනිශ්චය කරන කිසි කෙනෙකුට මේ වගේ නැගීමක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ජාත්‍යන්තර විනිශ්චය තියෙනවා, දේශීය විනිශ්චය තියෙනවා, ලන්දේශ රෝම නීතිය තියෙනවා, ශාසනීය විනය නීති තියෙනවා. මේක දැනගත්තා නම් බුදුරජාණන්සේ කිසිම කෙනෙකුගේ පෞරුෂත්වයේ කිසිම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහලා නැහැ. අද ඒක දන්නේ නැතුව මේ සදාචාරවාදීන් ඒකත් වන කරගෙන භාවනා කරන එකට ඒක නැති වුණාට ලොකු සංවේගයක් පහළ වෙනවා. නෝපන් අකුසල් නොයිපද වීම පිණිස. චක්කුණා රූපන් දිස්වා න නිමිත්ත මා නිමිත්තක් ගායෝ මානුප ව්‍යංජනක් ගායෝ තියත් ආදි කරන මේ සං අසංගතං වේරංගතං උප්පජ්ජති අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා තස සංවරාය අපජ්ජති සක්කචි චක්කුන්ද්‍රය චක්කුන්ද්‍රය සංවරං අපජ්ජති දැන් කියන ඉන්ද්‍රිය සීලෙමර තියනවා නම් සීලෙන් අර ගොරෝසු කෙලස් ආවරණය කරලා තියෙනවනේ චක්කුණා රූපන් දිස්සා නැවතත් ඇහින් රූප දැකීම නිදර්ශනයක් ගන්නවා මානු ව්‍යංජනක් ගායෝති නිමිත්තක් ගායේ දකින්නේ අස්තර විතර බලන්න යන්න එපා ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා ව්‍යංජන අනු ව්‍යංජන බලන්නෙම ඒකට කෑදරේ තමයි බලනකොටම දකින්නවා කියන එක මෙනෙහි කරගන්න පුළුවන් නම් ව්‍යංජන අනු ව්‍යංජන බැලීලා නතර වෙනවා මෙනෙහි කරගන්න බැරි වුණොත් අපි ඒක රස විඳිනවා හිතින් රස විඳිනවා ඒ නිසා කරන්න තියෙන්නේ මේ ව්‍යංජන අඩු ව්‍යංජන යමක බලනවායි කියලා කියන්නේ ඒකාන්තයෙන් මනාපමනාප පහළ. අමනාපෙන ඔත්තු බැලීමක් මනාපෙන තොත්තු දීමක්. ওই දෙක එකක් සිද්ධ වෙනවා. ව්‍යංජන අනුව්‍යංජන දෙකට යන්න තුනත කරනවා කියන්නේ තමයි චත්වාදීකරණ මේතං අසංගතං විහරන්තං උප්පජ්ජති පාපක අකුසල ධර්ම යම් හේකින් ඉන්ද්‍රිය සංවරය කරගත්තේ නැත්නම් එන්න තියෙන විශාල අකුසල ධර්ම රාශියක් වළක්වන්න පුළුවන් වෙන්නේ ඒකට මතුවෙන මනාපේ දැකලා තොත්තු දෙන්න යන්නත් එපා ඔත්තු බලන්න යන්නත් එපා මම දැන් දකින්නවා කියන එක මෙනේ කරගන්න පුළුවන් නම් පාපක අකුසල ධර්ම අභිජ්ජා දෝමනස ගැටීම් ඇලීම් සහිත පාපක අකුසල ධර්ම කෙරෙන්නේ තාම පහළ වෙලා නැහැ තාම පහළ වෙන්න ඉඩ තියෙන අකුසල ධර්ම කෙරේ ඇහැ බේර ගන්න පුළුවන් රක්කති චක්කුන්ද්‍රයන් චක්කුන්ද්‍රයේ සංවරං ආපජ්ජති ඒව නොවුනොත් ඒ ඇති වෙන කෙලෙස් අභිජ්ජා ව්‍යාපාය සහිත කෙලෙස් මම අහිංසකයි කියලා මට කිය කියන්නේ මම දන්නේ නැහැ අපි දන්නේ කොහොමද උඹද කියලා නම් අහිංසක උනාට බෑ පටිසන් දෙනකොට කරන කලට පව මිහිරිය මීතේ විඳින කාලේ දුක් දැඩි වේගෙන ඉසීච අපිට කියන අනේ අහිංසක මට මොකද මේ මේ නරක වේලාවන් නරක ග්‍රහය කවුසිට වෙන්නේ මොකද? ඇයි දුක් කරදරෙන්නේ මොකද? ඒ දන්නේත් නැහැ කොහෙන්ද මේ ඇතුළට එන්නේ කියලා. ඒ රූප බලන එක අපරාධයක් කියන්නේ. සද්ධානක වැරද්දක් කියන්නේ. ගන්ධරස බලයේ සාමාන්‍ය පුතජනට වැරද්දක් නනොත් යෝගාවචරයට බුදුහාමර පහල වෙලා තියෙනවා බණ කියලා තියෙනවා. අපි වල ක්‍රමයක් කියලා තියලා තියෙනවා. ඔබ දැනටම සීලක පිළිහිట్లా තියෙනවා. ඔබට තරම් වෙන්නේ. ඒත් එක දවසෙන් කරන්න බෑ. දකින් දකින් රූපයක් පාස දකින්න බව දැනගන්න බෑ. ආහනාන රූපයක් පාස සද්දයක් ආස බෑ. ඉතින් එක දවසක දැක්කොත් අඩු ගන්න සක්මන් කරන කිලිවද කෙලවරදී මම දැන් මේ ගිනියන සතිය කඩා ගන්න නැතුව ඉන්න ඕනෑ කියන වෙලාවේදී පාරට රූපයක් ඇවිලා ඇහැට වැදිලා අපි ඒකට ඇලෙන හැටි ඒකට බැඳෙන හැටි දැකලා අඩු ගන්න මේ පයේ තිබුණ හිත කාය පොට්ටබ්බේ තිබුණ හිත නැත්නම් කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයේ ගියා කියන එක දැනගන්න පුළුවන් නම් ඒක ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ විරුද්ධ නැගී සිටීමක්. එළියට යන එක ස්වභාව ධර්මේ තමයි. ඒක බලන එකත් කරතයි. මෙන්න මේ සෙල්ලම කරන්න පුළුවන් මනුස්සයර විතරයි. මේ තමන්ගේ හිතේම ඒ රූපේ දකින්න දකින්නට මනාපයක් පහළ වෙනවා මනාපේ පහළ වෙන බව දැනගන්න පුළුවන් එකම ඒකටයි අපි පෙර ආත්ම පින්කරන්නේ නමුත් මේ ජීවිතේ මේක පරිේශණයට ලක් කරන්නේ නැතුව ක්‍රියාවත් කරන්නේ නැතුව මේකෙන් ඉහළට ඔලුව උස්සන්නේ නැතුව මැරලා ගියොත් අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ලැබිච්ච එක ඇත්ත නමුත් ප්‍රයෝජන ගත්තේ නැහැ. දුන්න දේ බාරගත්තේ නැතුව කරන දෙයක් නැහැ. ඡාරේ එතකොට සීලේ රකපේ කියන සංසතික තියෙනවා. ඉන්ද්‍රිය සංවරාණ සංසතයි. සීල රකින්නට වැඩිය ඉන්ද්‍රිය සංවරට ගොඩාක් සති සංවරය කියලා කියන්නේ. මේ සතිය විශාල අභියෝගයක් තියෙනවා. නමුත් හරියට එල්ලයට වෙඩි තියෙන මනුස්සයා හරියට චෙස් සෙල්ලම් කරන මනුස්සයා හරියට කැරම් ගහන මනුස්සයා හරියට මී අල්ලන පූසා ඔය ඔක්කොම කරලා තියෙන්නේ. එයා වෙන මොනවා ආවත් කිසි දෙයකට බලන්නේ හරියටම යදාගත්ත එක යදාගෙන ඉන්නේ. එයාට තියෙන ලාභ සත්කාර නිසා වෙන්න පුළුවන් කළ හැකියි කියලා පෙන්නනවා. ඒක මා විශාල යෝධ බරපතල කාරණානේ අපිට ඕනේ නම් යමක් එකක් තියා බලනවා අනෙක් සියල්ල මකලා දානවා කියන එක අපේ ස්වභාවික ලක්ෂණ. ඒ නිසා අපි කරන්නේ එහෙම කෙලෙස් නොඋපදන ආස්වාද ප්‍රසවාසයේ හිත පවත්නවා කියලා කියන්නේ ඇහැ සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, හිත සංවරයි. ඒ නිසා නිකම්මට හිතා ගන්න පුළුවන් මේ තරම් කෙලෙස් ජීවිතේ එක හුස්මක් ආස්වාසයක් ආස්වාසයක් බව දන්නවනම් ඒ චිත්තක්ෂණේ නිවන් ලැබලා. ප්‍රස්වාස ප්‍රස්වාස බව දන්නවනම් ඒ චිත්තක්ෂණය නිවන් දැකලා. අපි ඉන්න තත්ත්වෙත් එක බලනවා. වම තියෙනකොට වම තියෙන බව දන්නවා සදගති උරුසුම් ගතිය වැටෙනවනම් ඒ චිත්තක්ෂණය ඒකට මනාපමනා පහළ වෙන්නේ නැහැ. උස්මේ ආස්වාස ආස්වාස කියලා දැනගන්නකොට මනාපයක් කමනාපයක් නැහැ. අනිත් එක ආස්වාස ප්‍රස්වාස කියලා අන්ධ බජල් වෙලක් නැහැ. දන්නවනේ. ඒ වගේ මේ බොහොම සරල දෙයක් තියෙන්නේ පියවර පියවර පාසා මෙච්චර මහා ඝන බහල කෙලස් කන්දක් පහළ වෙන්න පුළුවන් එකේ කෙලස් නැහැ නැති බව දන්න උද්ධහාදී උත්තරමයන් වහන්සේලා අගය කරපු මේ පොඩි වැඩි. අල්මාලයකට මල් ලැබුණා වගේ එකින් එක එකින් එක අමුණගෙන ගියොත් එක සැරේට හුස්ම රැලි දෙකක් තුනක් හතරක් බලන්න පුළුවන් නම් පියවර එකක් දෙකක් තුනක් එක දිගට යන්න පුළුවන් නම් ඒක හොඳටම පේනවා මේක අනුපූර්වක මේ ඕන තරම් දිනු කරන්න පුළුවන් අපිට එක සැරේ එක පාට අහසේ ඇවිදින්න බෑ. නොගිලි වතුරේ යන්න බෑ. නම පොළවේ යන්නේ කල්ලතයි. ආශ්‍රස් ප්‍රසාර කරනකොට දැන්නට තියෙන මට්ටමවලදී පොඩ්ඩක් එකක් ගණන් කරලා හරි කමන්නේ. කරන්න පටන් අරගත්තොත් අර එහෙම නොකලොත් පහළ වෙන්න පුළුවන් ඒ කෙලෙස් රාශිය පිළිබඳව සංවේගය ඇති කෙනාට මේ ඉඳගෙන ඉන්න එක වටිනාකම තියෙනවා. ගත්ත අරමුණේ තව චිත්තක්ෂණයක් ඉන්න එක වටනවා. ඒව නැති කෙනා ඉතින් අර අපි දවල් කතා කරා වගේ මේ කොහොමද මේ ජීවිතේට බලපාන මේ ප්‍රශ්න මේ භාවනා කරන එක ආනිසංස තියනවාද කියලා අපිට විශාල දෙක අතර ලෝක දෙකක්. නමුත් ඉන්ද්‍රයන් দমনයෙන් තොරව එදිනදා ගත කරන ජීවිතයකදී එකතු වෙන කෙලස් ප්‍රමාණය පිළිබඳ පුංචි ගණන් තැබීම පොත් තැබීමක් කරන කෙනෙකුට තියෙන අඩු ගන්න එක නොකර ඉන්න එක මේ එක තැනකට වෙලා ඉන්න එක ලැබිච්ච විඥාන ස්රෝතේ එහෙම නැත්නම් චිත්ත ප්‍රවෘත්තිය කෙලස ගන්නතු ඉන්නවයි කියන එක. ඒක අතිමානුෂිකයි. මනුස්ස මට්ටමට ඉහළ ගිහිලා තියෙන නිසා ආත්මේ කරන ප්‍රයත්නයේදී අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේ වැරදි නොකර සිටීමේ මාර්ගයෙන් විශාලම කුසලෙ සිද්ධ වෙනවා. වැරදි නොකර සිටීමේ මාර්ගයෙන් විශාලම කුසලෙ සිද්ධ වෙන එකට කියනවා හික්මීම කියලා. සංවරය කියලා. ඉතින් ඒක තමයි අපි මිනිස්සයා උසස් කරන මිනිස්සයා ඉහළ මට්ටමකට දාන ආර්ය தත්වයකට උත්තරම தත්වයටපත් කරන දේ. ඒක 100ට 100ක්ම තමන්ගේ අධිකාරී ශක්තිය යටතේ තියෙනවා. මේ කටින් ඇවොත් එම් භාවනා කරන කරන් බැරි කියන gedara මිනිසුන්ට බයි. ගෙදර කට්ටිය සපෝට් එකක් දෙන්නේ නැහැ නේ ඉන්න දෙන්නේ නැහැ නේ කුයින් හරි කොනේ ඉන්න බන්දියෙක් අල්ල ගන්න ඌරානින්ද මේ ධනංගේ දෝෂෙ පෙන්නේ නැහැ කටත් අරගෙන පිචර් චිත්‍රපටි බලන්නයි අනම්මන එව්වට පුළුවන්. ඒ අවගෙන් බහන කරන්නේ මේ පිටර කට්ටියගේ නෑනේ කී සපෝට් එකක් යනවා කැකිල්ලේ තීන්දු තමයි. පිටර කට්ටිය එන්නේ යම රජු රෝගාවට යනකොට. එක්ක කලින් ගිහිලා ඒගොල්ලෝ. නැත්තම් පස්සේ එනවා. ඒ ගැන බය වෙන්න එපා. ඔයාලකට උත්තරේ ඒගොල්ලන්ට දෙවරකුත් නැහැ. රජුරෝ ඒ අමරජුරෝ ගන්න එතන එතන විසඳන. ඒ නිසා අපිට කරන්න දෙන්නේ මේ මේවත් එන්නේත් ඒව එන්නේත් අපේ කර්ම රෝග හැටියටයි. ඒ ඔක්කොම තීජ රූපයක් බලනකොට රූපයක් බලනවා කියලා දැනගන්න එකට කවුද බාධා කරන්නේ. කාට හරි කියන්න පුළුවන් ද රූපයක් බලන විදිහට රූපයක් බලන බව වළක්වන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා කියන්නේ. අයියා මල්ලි දෙන්නේ කේ භාවනා කරනකොට මල්ලිට පැවිදිත් උනා. අයියා නෑ. මල්ලි සෙල්ලක්කාරයි. අයියා පැවිදිත් උනා. ඒක දැසක් ගෙදර ගිය වෙලාවේදී මේ කට්ටියත් එක්ක ටෙලිවිෂන් බලනකොටදී අයියා කාමරේට ගිහලා තියෙනවා පැවිද්දා. ඊට පස්සේ කිව්වලු අයියා උඹට බැරිද ටෙලිවිෂන් එක බලන ගමන් භාවනා කරන්න. පිස්සු කතා කරද්දී ටෙලිවිෂන් බලනකොට භාවනා කරන්න බෑ. එහෙනම් උඹේ වැඩක් නෑ මහානකමෙන් කිව්වා. කට්ටිය ටෙලිවිෂන් බලද්දී බලනවා බලනවා බලනවා කියලා මෙනෙහි කරගෙන ඉනකොට කට්ටියෙන් කරදරේකුත් නෑ. තමන්ට টොප් එකට භාවනා කරත්. අනික කට්ටිය බුදු විලාදී දැන් ටෙලිවිෂන් එකේ ටොප් එකට ටෙලිවිෂන් එක කරනවා තමයි තියෙන්නේ තමයි බලන බව. ඒක මේ දෙපැත්තේ ඉන්න කට්ටිය කටත් අරගෙන කෙල පෙරාගෙන බලනකොට ඒක පේනවා. ඒ accounts වල කොච්චර කෙලස් යනවද කියලා. තමයි තියෙන්නේ දකින්නවා. දකින්න බව. ඒ වගේ ගහපැන ගන්න වෙලාවක හරි කමන්නේ මොනවද කියන්නේ ඒ දේ මේකයි කියලා දන්නවනම් හොඳට මතක තියාගන්න මේ මති 15 වෙනි දින කෙලෙස් විශාල වශයෙන් වඳ වෙනවා. ලොඳ බොඳ වෙලා යනවා. ඒක දකින්නකොට බුදු ගුණයක් ජීවෙනවා. ඒක දකින්නකොට ධර්මයේ තියෙන සජීවීකම තේරෙනවා. ඒක දකින්නකොට තේනවා පරිසරයේ කෙලෙසලා තිබුණාට අපේ මේ පෙර ආචාර්යවරු අවුරුදු 2600ක් ගෙනවනේ මේක තාම මේ ලේ පිට කහකාල දෙකට ගැඩුවගේ මේ ධර්ම ගෙනලා තියෙනවානේ. ඒ අතරමැද කොච්චර අනුසුර වලට හරහා ගියාද? ඒකෙදි කිසිම වෙලාවක ඒ කිසිම කෙනෙක් සීලය පාවා දුන්නේ නැහැ. ඒ මත ඉඳගෙන ඉන්ද්‍රිය দমনය කරා. ඒ නිසා මෙවැනි පිරිසකට ඇර මේක සාමාන්‍ය චිත්තපටි ලෝලින්ද හරි ඒ රටියට කිව්වොත් එහෙම මම හිතන්නේ ගලුත් ගහයි. බනමුත් බනි. මොනවද මේ කතා කරන්නේ කියලා. සෞන්දර්යයක් ගැන කිසිම හැඟීමක් නැති ගොරකෙක් යාවි. මේ මොනම දෙයක් කර රස විඳින්න දෙන්නේ නැහැ කියලා නෙමෙයි මේ චෝදනාව දෙන්නේ. එහෙම කන්නේ එක සැරයක් රූපයක් බලනකොට දවසකට එක සැරයක් අල්ලගන්න. සද්දයක් අහන දවසට එක සැරයක් මම මේ සද්දයක් අහනවා කියන එක. එතකොට අල්ලතයි හීන් වල මොකද්ද වෙන්නේ කියලා. එතකොට තේරෙයි සිල් රකපු කී ආනිසංස. එතකොට තේරෙයි මෙතෙක් සතිය පිහිටපු ආනිසංස ඊට පස්සේ ඒක ගැම්ම ගන්න බලා ගැම්ම ගන්න පටන් ගන්නවා. ඉතින් මේ අද දවසේ ධර්ම දේශනාවත් වෙන ගැම්මක් සඳහා හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා